අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අවශ්‍ය ධර්ම දේශනා කාලයටයි සැපමින්ලා තියෙන්නේ සිළුවම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය භික්කවේ එවං සික්කිතබ්බං තිබ්බෝ නෝ ඡන්தோ භවිෂති අදි සීල සික්ඛා සමාදානී තිබ්බෝ නෝ ඡන්தோ භවිෂති අදි චිත්ත සික්ඛා සමාදානී තිබ්බෝ නෝ ඡන්தோ භවිෂති අධිපඤ්ඤා සික්ඛා සමාදානී තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අංගුත්තර නිකායේ එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ තික වර්ගයට අයිති නැත්නම් තුනේ කාරණා සඳහන් පොතේ ශ්‍රමණ වර්ගයේ සූත්‍රයක් තෝරාගත්තේ. ඒ සූත්‍රයට උබ්බ ගන්න සූත්‍රය කියලත් සමහර පොත්වල නම් කරලා තියෙනවා. මේක සරුවචනාංශයේ විසින් ශ්‍රමණියෙකුට එහෙම නැත්නම් සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනෙකුට Tamanගේ ශ්‍රමණ ඵල නැත්නම් ශ්‍රමණ භාවයේ ප්‍රයෝජන ඵල ප්‍රයෝජන ලබා ගැනීමට කළ යුතු පූර්ව ක්‍රියා තුනක් මේකේ සඳහන් කරනවා. ඒ අර පූර්ව ක්‍රියා උබ්බ කරණ කියලා තමයි පාලියෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේ පූර්ව කරණ උබ්බ කරණ තුන අදනම් කරගත්ත කතාවක් නිසා මේකට උබ්බ කරණ සූත්‍රය කියලාත් නම් කරලා තියෙනවා. ඉතින් ඒ පොත බලනකොට ඒ සූත්‍රයේ නම නැහැ කියලා පසුබාන්න එපා. ඒ සූත්‍රයේ අඩංගු වර්ගය නැත්නම් ඒ 10 පොදියටම නම් දීලා තියෙනවා ශ්‍රමණ වර්ගය කියන්නේ. මේ ශ්‍රමණ වර්ගයේ මේ සූත්‍රයත් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒකදී සරුවචන් වහන්සේ පෙන්වන්නේ ගොවියෙක් එහෙම නැත්නම් තමන්ගේ භූමියේ ගොවි ඵලයේ ප්‍රයෝජන ලබා ගැනීමට ඵල අස්සන නෙලා ගැනීමට කැමැති ගොවියෙක් ඒ අස්සන සහතික කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියා තුනක් තියෙනවා. ඒක තමයි ගොවිතැන කියලා කියන්නේ. කසක කස්සක වෘත්තිය කියලා කියන්නේ කෘෂි කියන රස්සාව කියන්නේ. පළවෙනි එක තමයි භෝගයකට සුදුසු විදිහට බිම සකස් කර ගන්න ඕන සමමන්ටම් කර ගන්න ඕන. ඒක ගොවියර තියෙන කර්කසම රස්සාව අමාරුම වැඩේ තමයි බින්නගම කියලා අපි මේකට කියන. ඒ නිසා මේ රස්සාවට කස්සක කියන නම ඇවිල්ලා තියෙනවා හරිම කර්කශයි. මේ පොළව කඩනවායි කියන එක හරිම අමාරුයි. ඒ කර්කස රස්සාව තමයි ගොවියගේ පළවෙනිම පූරක් කෘත්‍යය. ඒක කෙරුවට පස්සේ භූමිය යම් ප්‍රමාණයකට සකස් කරගත්තට පස්සේ ඒකේ තමන්ගේ අවශ්‍ය භෝගය ඒ කන්නේට ප්‍රදේශයට ගැලපෙන භෝගේ තෝරලා ඇට වපුරන එක කොවියා විසින් කළ යුත්තක්. මේ ඇට වැපිරීම සම්බන්ධව නැත්නම් මේකට කියන්නේ උපමේ අනු මේ සමත භාවනාව කියන එක. විමතකස් කිරීම කියන්නේ සීලේක පීඨනවා කියන එක. මේ ඇට වපුරනවා කියන එකට ඒ ගුරු පණ්ඩිත ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් දෙනවා කාට හරි ටිකක් ගැඹුරෙන් කල්පනා කරලා බලන්න බීජයට කියන්නේ හොඳ සරු ආහාර. ඒක තම්ම ගත්තොත් සම්පිටර වී තම්ම ගත්තොත් සාමාන්‍ය වී වලටත් වඩා ඒක බොල් නෑ, කඩයට නෑ, ඇගිටි නෑ. ඒකට තමයි පිටර වී කියන්නේ. ඒක කෙලිම කන්න පුළුවන් එකක්. ගොවියා මේ කන්න පුළුවන් හොඳම ටික විසි කරනවා. කුඹුරේ වපුරනවා. ඒ වැපිරීම ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේ කන්න පුළුවන් එක තියන කහපම් මොකටද මේ මූරට ගිල විසි කරන්න කියලා. නමුත් එහෙම නැත්තම් කියතයි ඔය විසි කරන එක අපි වපුරනයි කියලා කියන්නේ ඒ මේ දානවා කියන එකනේ. ඔකට කැඩිච්ච හාල් ටිකක් දාපන්කෝ. මේ හොඳ ටික කන්න ගනින්කෝ කියලා කැමට ගිජු ඇත්ත කියන්න පුළුවන්. නමුත් ගෝවියගේ කුෂ්කර්පාන්තයේ තමයි එයා බිත්තරට ගන්න හොඳම ටික. ඒ බිත්තරට දාන එක විසි කරාට අල්ලක් විසිකරාට මල්ලක් වපුරන්න භෝග වෙන බව දන්න ගොවිය විතරයි. අනික කවුරක්වත් දන්නේ නැහැ ගොවියා එකට හොඳම භෝග ටික දානවා. ඒ වගේ මේ සමත භාවනාවේ ප්‍රයෝජන ගැනීම සඳහා තමන්ගේ දවසේ හොඳම කාලය ගත කරන කෙනාට එතෙන් තමන්ගේ ජීවිතයේ හොඳම භද්‍ර යවුණි ගත කරන කෙනාට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ඔය කාලේ ප්‍රයෝජනත්ති වැඩකට දාපන්කෝ කීයකරි හම්බ කරන්න ඵලයන්කෝ අපරාධ මේ වචන කාලේ ඇයි මේ විසිකරන්නේ කියලා. ඉතින් ඒ ලෝකයා බලන ආර්ථික දෘෂ්ටි කෝණයත් සමාජික දෘෂ්ටි කෝණයත් එක බැලුවොත් තමන් ළඟ තියෙන ජීවිතේ හොඳම කාලේ හරියට පිටර ටික වගේ වීටික වගේ පැත්තකට දාන්නේ ගොවියා දන්නවා මේ අල්ලක්තරන් පිටර වී වැපරුවොත් මල්ලක් පුරවන්න අස්සන් දෙන්න බව. ඒක දන්නේ නැති අයට පේන්නේ අපරාධේ භද්‍ර යවුණේ නාස්ති කරනවායි කියලා. ඒ සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමක් සරුවචනන්ත වැඩ ඉන්න කාලේ තපෝදානන්දිය ළඟට ගිහිල්ලා නාලා ඒ ශාංශේ අවුව අවුවට ඇඟ වේලෙන් දැරලා බලන් ඉන්නකොට එක දේවතාවෙක් ඇවිල්ලා කියනවා ඔබ මේ භද්‍ර යව්වනේ ගිහි ගිය අතහැරලා ඇවිල්ලා මේ අකාලික දෙයක් හොයන්න මැරෙන්න හදනවා ඔය තරුණකමෙන් වැඩක් ගනින්කෝ ඔයිට වැඩිය නරකද මේ කාලික වශයෙන් මේ එදිනෙදා හම්බෙන සැප මේ කාම සැප මිදින් නැතුව මොකද්ද මේ කරන්නේ කියලා. එතකොට සමිති සාන්නාච කියනවා దేవතාවා මම මේ කාලිකය අතහැරලා අකාලිකයට යනවා නෙවෙයි මම මේ අකාලික සැපයක් සඳහා තමයි උත්සාහ කරන්නේ ඔය කාලිකයට ගිහිල්ලා පොට වරද්දාගත්තට පස්සේ අපාය තමයි ඉවර වෙන්නේ. ඉතින් කාලයක් ගෙවන්න වෙනවා මම ඒ බස්තර යවුනේ කැප කරලා තපසට ගත කරලා අකාලික වූ ධර්මයක් නිවනක් හොයනයි කියන. ඉතින් අපි ඇසුරු කරන ඔක්කොම අර దేవතාවා තමයි නියෝජනය කරන්නේ. කවුරු හරි කිව්වොත් මේ පත්‍රය යවුවනේ නැත්නම් දවසේ හොඳම කාලේ භාවනාවට ගත කෙරුවොත් ඔක්කොම ලැබිලා ආර්ථික උපදෙස් දෙනවා අපට. එහෙම නැත්නම් සමාජික උපදෙස් දෙනවා. යෝයි වචන කාලේ ඔකට ගත කරන්න එපා යමක් කමක් හම්බ කරන දැනට ගත කරපළයි කියන. මොකද ඒගොල්ලෝ දන්නේ ඉච්චරයි. නමුත් ගොවිය දන්නවා මේ පිටරට ගන්න හාල් ටික, පිටරට ගන්න ඇට ටික හොඳම ටික වෙන්න ඕන කියලා. ඒක හැබැයි අදක්ෂ ගොවියා දන්නේ. දක්ෂ කවිය කියන්නේ එයා හිතනදි මේ දරුවන්ට කන්න දුන්නා හොඳයි, අඹුවට කන්න දුන්නා හොඳයි කියලා හොඳ පිටර වී ටික දරුවන්ට දෙන්නේ. එයා ඒක කැප කරනවා. ඒ වගේ තමයි සමත භාවනාව පිළිබඳව යම් ප්‍රමාණයක බුද්ධියක් තියෙන කෙනෙක්, අවබෝධයක් තියෙන කෙනෙක් කවදාකවත් ඒක අව탁සීරුවට ලක් කරන්නේ නැහැ. ඒක නිසා සරුවචනන්සි සඳහන් කරලා තියෙනවා මේ වැනි බණ අහලා බණ භාවනා කරන කෙනෙක් තස්මාතිය බික්කවේ වංශිකිතබ්බා. පොඩි හැඟීමක් හරි තියෙනවා නම් මේ නිර්ාමිෂ සුඛය කියන එක ඉඳුරන් හා සම්බන්ධ නැති කාමය හා සම්බන්ධ නැති සුඛය කියන එක මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ. භික්ෂුවකට බුද්ධජානනාංශ මේක කියලා තේරුම් අරගෙන පුංචක් පුංචක් ටිකක් ටිකක් අත්දැකීම් ලැබුවට පස්සේ කියනවා තිබ්බෝනෝ ඡන්දෝ ඡන්දෝ භවිෂ්‍යති අධිචිත්ත සික්ඛා සමාදානෙන මට තීක්ෂණ සද්ධාාවක් පහළ වේවා. දැන් මේ තීරයකටත් වඩා තියුණු සද්ධාාවක් අධිසික් අධිචිත්ත සික්ඛා සමාදාන. මේට වැඩිය සමාධියක ලබන්න. මේට වැඩිය සමත භාවනා කරන්න. මට මේට වැඩිය හිත සමාහිත කරගන්න ලැබේවා කියලා. එයා එන්න එන්න එන්න එන්න ඒ සමත භාවනාව વિશે නැත්නම් අධිචිත්ත ශික්ෂාවේ තීක්ෂණ ඡන්දයක් ඇති කර ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රද්ධාව නෙවෙයි කුසල ඡන්දයේ තීක්ෂණ ශ්‍රද්ධාවක් ඇතිවීම සිදු වෙන්නේ වැඩියෙන් භාවනා කරලා අපි දැන් ඊයේ කතා කරපු මාතෘකාවට මේ ඉඳ හදන්නේ සමතේ කළ සමත අධ්‍යක්ීම ලැබපු කෙනාට ඒක සඳහා මුළු ජීවිතේ උනත් කැප කරන්න පුළුවන්. ඒ තරම් ඒකේ තියෙනවා මනබඳන ගතියක්. වෙන විදිහට කියනවා නම් ඇබ්බැහි වෙන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඊයේ ධර්ම දේශනාදී මතු කරගන්න උත්සාහ කරා සතිය ඇති කෙනාටද සීල් රකින්න පුළුවන් සීලේ තියෙන කෙනාට විතරද සතිය වඩන්න පුළුවන් කියන මාතෘකාව මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා සීලෙන් පටන් අරගෙන සතිය වඩාන ගියොත් සීලේ නිසා සතිය වැඩිලා ඊට පස්සේ සතිය නිසා ආය සීලෙ වැඩෙනවා එහෙම නැත්නම් සීලෙන් සතියෙන් පටන් අරගෙන සතිය හොඳට යනකොට මේක සඳහා මම සිල්වන්ත වෙන්න ඕන ඊට වඩා සිල්වන්ත සත්‍ය වඩනකොට අර සත්‍ය තිබුණට වඩා උසස් සත්‍යයක් පාටපත් වෙනවා මේ ඔක්කොම චක්‍රාකාරව එකිනෙකට මේකට කියන්නේ ඕපනායක වෙනවා කියලා උපනායන කරන එක එක تعلق මේ කියන්නේ අපි වාහනයක තියෙන ජවරෝධය කැරකෙන්න පටන් ගත්තට පස්සේ ජව කැවෙනවායි කියලා එකක් වෙනවා ගැම්ම ගන්නවායි කියලා අන්නේ ගැම්ම ගන්න වෙලාවේදී ආරම්භයේදී ජවරෝධය අපි කරකවන්නේ ඈතින් අල්ලගෙන කකුල් දෙක ඈතට තියාගෙන කරකවන්න ගන්න. පරණ කාර් ස්ටාර්ට් කරනකොට ඒක තිබුණා. පරණ වී මෝලක් ස්ටාර්ట్ කරනකොටත් ඒක තියෙනවා. දැන් නම් self start එක ගන්නවා. එimhe කෙකොඩවද ගැම්ම ගත්තට පස්සේ කරකිලා කරකිලා කරකිලා ගිහිල්ලා මුළු යන්ත්‍රේ බල ගන්නවන්න පුළුවන් තරමක් එනවා. නිසා ආරම්භයේදී තියෙන ජව කැවීමේ අපහසුතාවය ඕනම ශිල්පයක තියෙනවා. ඒක මේ බුද්ධ ධර්මයේ භවනා විතරක් නෙවෙයි. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් කම්මැලි. වෙන මොකක්වත්ම නෙවෙයි කම්මැලි. බුබ්බඩේ බත් බූසෝ කාලා බුදියන්න ආසයි. වෙන මොකක්වත්ම නෑ මේකේ. කරනවා නම් පටන් අරගත්තට පස්සේ මේක Java කවුනට පස්සේ අර Java කැවිච්ච රෝගේ රෝදේ නතර වෙන්න දෙන්නේ නැතුව Java කවන්න තරම් පුදුමාකාර මේක විනෝදාංශයක් වෙන්න ගන්නවා. ඒක පුදුමාකාර යෙදුමක් යෙදෙන්න පටන් ගන්නවා. ඒකෝට ඒ විදිහම යදවලා සමත භාවනාව කරලා යම් කිසි කෙනෙක් මේ නිරාමිෂ සුඛය ඒ නිරාමිෂ සුඛයට ਸਰවඥාන් වහන්සේ පෙන්වන්නේ දෙන්නේ විවේකජං පීති සුඛං ඒ කියන්නේ අපි දිනදා ප්‍රීති සුඛය හොයන්නේ ඇහැට වර්ණ සහ සටහන් ගොඩක් දීලා එහෙම නැත්නම් කනට විවිධ රසමස උළු නැත්නම් කර්ණ රසායන සංගීත දීලා නාසයට විවිධ ගන්ධ සුවඳ දීලා දිවට විවිධ රසමස උළු දීලා කයට විවිධ පහසුකම් දීලා හිතට විවිධ අදහස් දීලා දැන් මේ සමතේ කියන්නේ රූප ඇසට නොපෙන්නා කනට සද්ද නොඇසෙන තැනකට ගිහිල්ලා ගන්ධ රස නොපෙනිලා පහසත් කියන්නේ තමයි මේ කරන ආනාපාන සති භාවනාව නම් ඒකත් නොදෙනන මට්ටමට ගියාට පස්සේ විවේකයක් ඇති වෙනවා ඇහැට රූප නැහැ, කනට ශබ්ද නැහැ, නාසයට ගඳ නැහැ, දිවට රස නැහැ, කයට පහස නැහැ. හිතත් ඉතිවලින් හිස්ුණාට පස්සේ විවේකයෙන් හටගත්තා වූ මේ ප්‍රීති සුඛය කාමයේ ඉන්න කෙනෙකුට කවදාත් හිතා ගන්න බෑ. ඒගොල්ලෝ දන්නේ මේ දේවල් වැඩි වීමෙන්, පොහොසත් වීමෙන්, ගුණවත් වීමෙන්, ගුණයන් කියලා කියන්නේ බහුලීකරණය කිරීමෙන් ගන්න සැපයක්. නමුත් මේ බුදුජානනාංශයෙන් පෙන්වන මේ ධාර්මික එහෙම නැත්නම් මේ නිර්ාමිෂ සුඛය දේවල් නැති කිරීමෙන් දේවල් වලින් හිස් කිරීමෙන් දේවල් වලින් හුදෙකලා වීමෙන් දේවල් අතර විවේක වීමෙන් ලබන සුඛය ඒක නිකන් දේවත්වයට කිට්ටුයි ඒක බ්‍රහ්මත්වයට කිට්ටුයි ඒකම ආධ්‍යාත්මයට කිට්ටුයි ඉතින් ඒක නිසා මේ කාමේ චරිචරණ අයට මේක කියනකොට ඒගොල්ලන්ට කිව්වම අපිස්කතියක් තියෙනවා ඉන් රසයක් නැත්නම් බලන්න දෙයක් නැත්නම් ගඳ බලන දෙයක් නැත්නම් රස බලන දෙයක් නැත්නම් කොහොමද ඒක බුද්ධි විඳින කෙනාට පීචි සුඛයක් වෙන්නේ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේක හීනෙන් තොල ගෑපු කිරිසුඳක් වගේ එහෙම නැත්නම් රංකිරිකට ගෑවගේ තේරුනොත් එතකොට නම් තේරෙනවා අපේ අම්මට මේක තේරෙන්නේ නමුත් අමාමෑණි බුදු පියාණන් වහන්සේට තේරෙනවා මේක අපට කියලා දෙන්න. මොකද අපේ අම්මා දන්නේ කාමසපේ විතරයි. මේ භෞතික සම්පatti විතරයි. බුදුහාමුදුරුවෝ කිව්වහම අමාමෑණි වෙච්චාම උන්වහන්සේ මේ ශේෂ්ත්‍ර දෙකම දාන. කාම සැපේදිත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව ඒ රාජකන්‍යාව දෙපැත්තේ තියාගෙන රම්මිසුරම් මේ සුබ කියන මාලිගාවල ඉඳගෙන ලෙඩෙක් මහල්ලෙක් මලකටක් දකින්න නැතුව අපි ඔක්කොටම වැඩි සැප විඳලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ නොදන්න සැපයකට ඊර්ෂ්‍යා කරන එකක් නෙවෙයි. ඊට පස්සේ උන්වහන්සේ සමත භාවනා කරනකොට අඩු ගානේ. සිද්ධාර්ථ තාපසෝ ඉන්නකොට පවා අෂ්ට සමාපatti ලවා දක්ලා ලැබලා තියෙන උන්වහන්සේ මේ කාම සැපය ආමිෂ සැපය සහ නිර්ආමිෂ සැපය නොදැන මේ කාටවත් නොදන්න බඩුවක් කරන්න හදනව නෙවෙයි උන්වහන්සේ අත්දකලා කියන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් Taman මේ ගත කරන ජීවිතයේ කාම සැපත් යම් ප්‍රමාණයකට ලබන්න ඕනේ එහෙම නැතුව අර පැත්තට යන්න අමාරුයි ඒක ගිහිල්ලා කාම සැපේ තියෙන හොඳම වෙලාව පිටර ටීවී වී ටික වගේ වපුරලා යම් දවසක සමාජ සුඛයක් ඇති වෙන්න පටන් ගත්තට පස්සේ එයා මේ හොඳ කාමසුඛයේ තියෙන ಗುಣ දන්න කෙනා වුණාට වඩා හොඳ නිර්ාමිෂ සුඛය දැක්කට පස්සේ එයාට බණ කියනවක්වත් කුසිගැන්වීමක් කරන්න ඕනේ නැහැ නිර්ාමිෂ සුඛයේ විවේකජ පීති සුඛ බව දැනෙනකොට බුදුහාමුදුරන්ගේ බණ වලට පිරිත් වලට සූත්‍රවලට බුදුජානනාංශිකදී විශාල ගෞරවයක් ඇති කර ගන්නවා කාමසප්පේ විතරක් ගන්නයිට වැඩිය. ඊට පස්සේ ආ පුළු පුළුවන් තරමින් ඒ වටිනා කාලය ඒ සමාධි භාවනාවකට ඒකට කියන අධිචිත්ත භාවනා කියලා භාවනාවට යොදවන්න යොදවන්න අර කාමසප්පේ විතරක් අන්නේ කරාට වෙන්නේ මේ මනුස්ස අපිත් එක තරහ වෙලා මේ මනුස්සයාට මේ ද්වේෂයක් හටගෙන වෙන්න ඇති මේ අපි විඳින සැප විඳින්නේ එයා විවේකීට ගරු කරනවා උදේකලාවට ගරු කරනවා ඒක කාමභෝගීන්ට පේන්නේ කෙනහිල්ලක් වගේ කාමභෝගී කිනාට යම් කිසි කෙනෙක් ඊරාමස සැපයක් විඳිනවා දකින්නකොට Tamange මුළු පද්ධතියටම අභියෝග වීමක් වෙනවා එයා කැමති නෑ කවුරුවක්වත් අපි විඳිනවට වැඩි සැපක් නිකන් ඉඳලා විඳිනවා දකින්න ඒකට නිදර්ශනයක් කියනවා රජ කෙනෙක් කවදාකවත් කැමති නෑ මේ ඔක්කොම අන්තපුරයක් තියාගෙන ආදායම් බදු තියාගෙන රජමාලිගාවක් තියාගෙන සේවිකයෝ තියාන ගත කරන ගමන් කවුරුවක්වත් Tamange රාජ්‍යයේ එහාට වැඩියෙන් සැපෙන් ඉන්නවා කියලා කතා කරපු ගමන් රජුරන්ට අභියෝග වෙනවා. උද රජුරෝ තමයි රජුරෝ කියන්නේ කාමයට රජුරෝ වෙන මොකක්වත් නැහැ. ඉතින් සරුවච්චන්හන්සේ එක බණහනකොට ඒ කොසල් රජුරුත් ඇවිල්ලා හිටියා. කවුරු ආවත් බිම නිවාඩි වෙන්නේ. කුසලජ්ජු ඉස්සර වාඩිලා ඉන්නවා. අර ඒක සාටක බ්‍රාහ්මණයා කල්පනා කරනවා Tamanට බුදුන්ව පූජා කරන්න ඕන මොනවාරි. උදන්න දෙයක් නැහැ. ඉතින් කල්පනා කරනවා අනේ මම මොකද කරන්නේ? එයාට හිතෙනවා මේ උඩුකය වසාගෙන ඉන්න සලුව පූජා කරන්න තියෙන එච්චර මොකද යටි කය වැහුවොත් හෙළුව පේන නිසා. මේක විතරයි පූජා කරන්න තියෙන්නේ. ඒක කල්පනා වෙනවා. ගෑණිටයි මටයි දෙන්නටම තියෙන්නේ මේක. අද මම බනහන්න ආවේ ගෙදර ගෑණි ගේ ඇතුලේ තියලා යට උඩුකය වහන්න දෙයක් නැහැ. මයි ළඟ විතරයි සලුවක් තියෙන්නේ. දැන් මේක දුන්නොත් අපි දෙන්නටම හිතිදලා බනහන්න වෙන්නේ. හැබැයි පූජා කරන්නත් හිතෙනවා. නේද? සිතාගත කමන්නේ. ඉතල ගිහිල්ලා ගෑණි කිව් බේරන්නත් එපා. ඔක නොදී ඔන්න ඉඳගෙන බනහනවා කිය. ආයෙ ඉන්නකොට ආයෙ හිතක් ආවා. කොහොම හිම තිබරබබා ඉඳලා මේ පින්කරම කරන්න හම්බ වෙන්නේ නැහැ. උන්නෝක දීලා දාන්න. ආයෙත් කල්පනාවක් එනවා. මේක දීලා ගෙදර යන්නේ කොහොමද? පාරේ යන්න වෙන්නේ උඩුකය නිරුවත්ව. ආයෙත් කල්පනා කළා ආයෙත් හිතනවා එහෙනම් කොහොම කෙරුවක්වත් මන්ට මේ මේ මේ දුප්පත්කම ලැබිලා තියෙන දන්නොත් නිසා අද දෙන්න ඕනේ කියලා එයා සලුව ගලවලා බුදුජානකට පූජා කරලා කේ ගහනවා මං අද දිනුවා මං අද සැපෙන් ඉන්නේ කියලා. මේක රජුරවණ්ඩ බරපතල චෝදනාවක් වෙනවා. කවුරුත් දිනන්නේ කොහොඳ මම රජුරුව. කවුරු සැප විඳින්නේ කොහොඳ මමයි සැප විඳින්නේ කියලා අර්මංශය රාජ සභාවට කැඳවනවා. ඇනලා කියනවා බුදුහාමුදුරුවෝ ඉන්න නිසා මම ඔබට දඬුවම් කළේ නෑ. දැන් උත්තර දීපන්. ඔබ කොහොමද මේ දිනොයි කියන්නේ? ඔබ කොහොමද මේ සැපයි කියන්නේ? අර මොනසාරට මේවා 100ක්වත් නෑ. මොකද ඒ තරම් සතුටකින් ඊවස් කියනවා යැනිටයි මටයි දෙන්නටම එකම සලුවයි තිබුණ දෙවියන් ආසයි. යැනි බණහන්ට යන දවසල මම ගෙදර ඉන්නවා. මම යා බණහන්ට යන දවසේ යැනි ගෙදර ඉන්නවා අපි දෙන්න මෙහිමයි බණ ඇහුවේ. ඉතින් අපි දෙන්න හරි දුප්පත්. මේ පූජා කර ගන්න දෙයක් නැති නිසා ඉතින් මම තටමල තටමන තුන් සැරයක් දෙපර බාලා මේ සලුව පූජා කරා මට ඇතිවිචි සතුට ඒක ඔබතුමා සලුව පූජා කරා වගේ නේ ඔබතුමා බාණ්ඩ ගන්න සලුවක් ගන්න සේවකෙක් ලව බුදුහාමරණ පූජා කරාට ඕකේ කිසිම සැපක් නැහැ මට තියෙන එකම සලුව පූජා කරපුවාම ඇති සතුට කියලා කියනකොට අච්චිරුව මේ උත්තරේ නොදුන්නා නම් මේ මනස ගීසකසා දාන. සහජික කරගත්ත උඹලා දෙන්නට මේක සලුව තිනෝ ඊට පස්සේ මේ මනසට සලු 1000ක් රාජ්‍ය ගබඩාවෙන් දෙන්න රජුරු තීන්දුව කරා. අර මිනිහා 1000ම ගෙනිලා බුදුහාමුදුරට පූජා කරා. ඒ නිසා මේ කාමභෝගින් හරිම අකමැති තව කෙනෙක් ජොලියේ ඉන්නවා දකින්න. ඔය අධිරාජ්‍යවාදී සල්ලි තියෙන මිනිස්සු මේ දුප්පත් මනුස්සයට දුක කඩින්නේ දුක කටින්නේ බොක්කෙමයි. ඒක මේ හිතලා ගන්න ගන්නේ නෙවෙයි. එයා කැමති නෑ මම මෙච්චර මහන්සි කරලා හම්බෙලා තැප විඳිනකොට තව කෙනෙක් නිකන් ඉඳලා සැප විඳිනවා කිව්වා. බුදුරජාන් වහන්සේ ආර්ථිකය සමසේ බෙදී යාම කෙරෙහි අද චීන සමාජයේ ආර්ථික බෙදලා ගිල ඉතාමත්ම කැත සම්බරතාවයකට. චීත 10ක් විතර ජනතාව මුළු ආර්ථිකයේම නඩත්තු කරන අතර ඉතුරු 90%ටම මේ 10ක් විතර උලා කාල ජීවත් වෙන්න තියෙනවා. මේක තමයි අධිරාජ්‍යවාදී කියන්නේ. බුදුජානනාංශ දෙනවා ක්‍රමයක් ඔබ රජ කෙනෙකුටත් වැඩි සැපඹට විඳින්න පුළුවන්. ආදිචිත්ත භාවනාවෙන් නිර්ආමිෂව ඒ කියන ආමිෂ සැපෙන්තරෝ. ඒකටම කොතනින් පටන් ගත්තත් කමන්නේ. ඒ නිසා මේ බුදු දඥාන්සේ දෙන මේ ආර්ථික විප්ලවීය උත්තරය සමාජ සම්මත කිසි කෙනෙක් බාර ගන්න කැමති නැහැ මොකද හැම කෙනාට කෙනෙහිල්ලක් තියෙනවා. හැම කෙනාට තියෙන අපි පොව සැප විඳින්න ඕනේ. අපි තමයි හම්බ කරන මිනිස්සු. අපි තමයි ආමිෂයට ලොක්කෝ. බුදුජානන්සේ දේව කතා දෙකක් නැතුව නිර්ආමිෂව ගන්න ක්‍රමේ ඒකට හැබැයි බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා. අන්නේ මට්ටම දන්න කෙනාට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා තිබ්බෝනෝ ඡන්தோ භවිෂ්‍යති අදිචිත්ත සික්ඛා සමාදාන මම මේකටත් වඩා අදිචිත්ත සික්ඛා සමාදානයක් තියෙනවා. ඒකට ගැඹුරු සමාධි තියෙනවා. ඒකට මම යන්න ඕන කියලා එයා ගැඹුරු ශ්‍රද්ධාවක් බුදුන් කෙරෙහි ධර්මී කෙරෙහි සංඝයා කෙරෙහි විශේෂයෙන්ම තමන්ගේ සීලය කෙරෙහි කියන මේ හතර විශේෂයි තීක්ෂණ වූ අයිට වඩා තිබ්බ කිවුට වූ ඡන්දයක් පහල කරගන්නවා එතකොට ශ්‍රද්ධාව නිසා මේ සමාධිය නිසා ඇති වෙන ශ්‍රද්ධාවක් මේ කතා කරන්නේ ශ්‍රද්ධාව නිසා සමාධිය ඇති වීම තමයි අපි දන්න ආගම නමුත් බුදුජානන්සේ පෙන්නනවා ඇති වෙන සමාධිය නිසා එයාට ඇති වෙනවා ශ්‍රද්ධාවක්. ඒකට කියන්නේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි. අමූලික ශ්‍රද්ධා නෙවෙයි. ඕකප්පන ශ්‍රද්ධාව. විඳලා. බුදුන් කියපු දේ අත්දකලා. ඒක එnde එnde එnde සද්ධා නිසා සමාධිය සමාධිය නිසා සද්ධාව සද්ධා නිසා සමාධිය සමාධිය නිසා සද්ධාව කියලා මේක කස කැවෙනකොට ඊට පස්සේ බුද්ධලයා නෙවෙයි යන්නේ ධර්ම න්‍යායක් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සද්ධා මේ සමාධිය ඇති වෙච්චාම බුදුජානක වහන්සේ පෙන්වන්නේ සීලය ඇති වෙච්චාම සමාධියට යම් ආකාරයක අනුග්‍රහයක් සිද්ධ වෙනවා. විපටිධාරත්තාය ආනන්ද කුසලානි සීලානි. යම් කිසි විදියකට ආනන්ද සීලේ දක්ෂ වෙච්ච කෙනාට ඉතේ විපලිසරකමක් නැහැ. ඕන තැනක මැරෙන්න ලෑස්ති. දන්නා මං ඊට වැඩි හොඳ තැනක අද ඉන්නේ කියලා නිසා යාට මේ බයක්, සකිතයක් මොකක්වත් නැහැ. හිත විපිලිසර නැහැ. හිත හින ගෙඩිය වගේ ඕන තැනක gediya පිටින් ජීවත් වෙන්න පුළුවන්. තෙපර බෑවිල්ලක් නෑ. අන්නේ විහිතකමක් නෑ. ඒ වගේම යම් විදියකට මේ සීලය නිසා ඇතිවෙච්ච සමාධිය හොඳට වශී කරගත්තට පස්සේ හොඳට තමන්ගේ සුවචකීකර ගෝලයක් වගේ හදාගත්තට පස්සේ එහාට ඒ නීවරණ ධර්ම ටික නැති නිසා අපි ඊයේ දේශනාදී මතක් කරපු විදිහට කුසල කාමච්ඡන්දේ වෙනුවට එයාට ඒකාග්‍රතාවය එනවා. වලින් වර ඒ කාර්මුණක හිත පැවැත්ීමේ කුසලතාවේ වෙනවා නන්නත්තර අරමුණු දිගේ විසිරී යනවට වඩා. ඒ වගේම භාවනා කිරීමේදී අරමුණක දිගින් දිගට හිත පැවැත්වීම කියන ඒ පැවැත්ීමේ දක්ෂකම ඇති වෙනකොට ඒ ප්‍රීතියක් පහළ වෙනවා. හරියට විජින විදින වෙඩිල්ල එල්ලේට වදිනකොට දඩයක් ආරට එන සතුට වගේ ඒ ප්‍රීතිය භාවනා දෙනවනම් යාට ව්‍යාපාද එන්නේ නැහැ. ද්වේෂය එන්නේ නැහැ. මොකද හිත ප්‍රීතිමත් වෙන නිසා. ඒ වගේ මේ යම් වෙලාවක අරමුණු එන අරමුණු මෙනෙහි කිරීමට දන්නවනම් නිදිමතකම කුසීතකම හිත හැංගෙන ගතිය එන්නේ නැහැ. අරමුණු මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හැඳි ගා මේ හොද්දක් හොද්දක් ඇති ගන්නවා වගේ මන්තනය කරනවා නම් මෙනෙහි කරනවා නම් නිදිමතකම එන්නේ නැහැ. එයා දන්නවා මේ නිදිමත આવොත් මේක කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි යාට අතීත අනාගතයේ හිත විසිරීලා පශ්චාත්තාව අනාගත තිගැස්වීම වලට හිත යන්නේ නැහැ. එයාට සුඛේ පහළ වෙනවා. ආට පේනවා මේ ආස්වාසි ආස්වාදයක් වෙනවා. ඒ කාටවත් තේරෙන්නේ මේ ආස්වාසි ආස්වාදයක් වෙනවා. ආස්වාසි සුවාසයක් වෙන එකයි වෙන්නේ මේ ග්‍රී පුතඥයට. භාවනාවදීනේ ආස්වාසය එක හුස්ම රැල්ල මුළු ජීවෙම පිරෙනවා. මේකට අචාන් බ්‍රම් beautiful breathing කියලා කියනවා. breath එක නැත්නම් හුස්ම ඇතුළේ සියල්ලම පිරිසිදු කරමින් මේක ආස්වාදයක් වෙන්න පටන්. ඒතකොට ආට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ කවදාකවත් ඉඳුම නැති සුඛයක්. එහෙම නැත්නම් කියනවා ඉඳුන් හිටුම් පහසුකම මේ හුස්ම දැල්ලක තියෙන. ඒ නිසා යා බලනවා උද්දීපාන්දර නැගිටලා අතපය හොදගෙන බුදුන් වැඳලා ගිහිල්ලා මුළු හදින්ම හුස්මක් ගන්න. මුළු හදින්ම හුස්ම දෙකක් ගන්න. මුළු හදින්ම හුස්ම තුනක් ගන්න. මුළු හදින්ම එක විනාඩියක් හුස්ම ගන්න. එයාට තේරෙනවා ඒ ටිකේදී බැටරිය charge වෙච්චාම මුළු දවස පුරාම දුවන්න පුළුවන්. ඒ නිසා එයා හුස්මෙන් තමයි ඒ කාය වචන දෙක සංහාගන්නේ ඒ ඒ සුඛය ඒ ආස්වාද ප්‍රසස සුඛය බුදුජානකේ සඳහන් කරලා තියෙන්නේ ඒ මේක ඇත්තටම සූත්‍ර පිටකයට වැඩිව විනය පිටකේ සඳහන් කරලා තියෙනවා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලීගතෝ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝති මනසයි තාම සාන්තයි මනසකේ මුව හැය ප්‍රනීතයි සුඛ විහරණයක් තියෙනවා මොන සිංහාසනයක් උඩ හිටියා මොන ආසනයක සැප කරනවටත් වඩා හිත ආශස් ප්‍රසස් සුඛීර ගියාට පස්සේ සන්තෝචේව පනීතෝච එනිසා මේ අපිට හුස්ම ගන්නවත් එක්කම ඉපදිච්ච ගමන් බබා හුස්ම ගන්නවත් එක්කම මේ හුස්ම හරහා මේ දෙන්න තියෙන සැප ටික තියෙනවා. අපිට මේ ජීවිතයේ සාපයක් වෙලා තියෙන්නේ. සංසාරේ දුක් වෙලා තියෙන්නේ. හුස්මට හිත නොයොදන නිසා. හුස්මට හිත යොදවන සැප උතන තියෙන්නේ. අපි හුස්ම ගන්න බව දන්නේ නැහැ. දවසේ 30 හුස්ම ගන්න බව දන්නේ ගම අදිනු. අති දාගෙන අරක කරලා ඉවරනකොට කව එකක් අල්ලන. ඒක අල්ලන තව එකක් අරන. ඉතින් ඉටිපන්දම දෙවැත්තෙන් පත්තු කරා වගේ ආන්දිරට නැහිනෝ. කීයක් හුස්ම ගත්තද කියලා කවුරක්වත් දන්නේ ඒ අර ෆ්‍රිජෝ මේ මේ කප්රා ඉන්දියන් මිනිස්සයා නමුත් දැන් ඇමරිකාවේ ඉන්න හොඳම දක්ෂම වැඩිම පොහසත් මිනිසෙක් වශයෙන් යා මේක විස්තර කරනවා. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට උප්පත්ති ශේෂය වශයෙන් උස්ම කෝටි 13ක් හම්බ වෙනවා. එමෙසර කියනවා මට උස්ම කෝටි 13ක් තියෙනවා. ඕකේ වෙනකොට ඉවරයි. බා කිව්වොත් අවුරුදු 60 න් ඇතුළේ මැරලා යනවා. හිමීට හුස්ම ගත්තොත් 120ක් ඉන්නවා. ටෙන්ෂන් එක නැතුව හුස්ම හොඳට අර පරිදි පාවිච්චි කරොත් ඒ මනුස්සයා දන්නවා අවුරුදු 120ක් නෙවෙයි 130කට දික් කරන්නත් පුළුවන් හුස්ම හිමීට යන්න දෙන්න ඕන. බොහොම ඉවසිල්ලෙන්. එහෙම නැතුව හදිස්සියේ දුවන්න ගත්තොත් ගෙවිලා නැහිනවා. කලින් මැරෙනවා. ඒ මිනිස්සු මේක දන්නවනම් මිනිස්සු තමන්ගේ හුස්ම මෙහිලු දරුවන්ට වැඩිය වස්තුවට වැඩිය ලාභ සත්කාර වලට වැඩිය සියලු දෙයට වැඩිය මේ පිට ගන්න හුස්ම කොහොම නැවතිල්ල හුස්ම පිට කරයි. අද තියෙන හැම රස්සාවක්ම හැම දෙයක්ම මේ හුස්ම හදිච්චි කරවලා සුවාසය අදිරු. මොනම රසාවක් කරන මිනිහෙක් ළඟටත් ගිහිල්ලා අහන්න බෑනේ මනසට විවේකීව හුස්ම ගන්න වෙලාවක් තියෙනවද කියලා. ඒකේකටවත් නැහැ. අපි යන්න හදන්නේ ඊගාව ජොබ් එකේ ඊගාව ප්‍රොමෝෂන් එකට ගියාට පස්සේ ඌටත් වැඩිය හුස්ම ටිකක් අමාරු වෙනවා. ඒකයි වැඩිපුර ගෙවන්නේ. ඕගොල්ලෝ හිතන්නේ වැඩිපුර ගෙවන්නේ වැඩ කරන හිඳයි කියලා. නෑ පිස්සු. ඕගොල්ලන්ගේ පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා. උන් ඕගොල්ලෝ සූර කරනවා. නිසා වැඩිපුර ගෙවනවා. හැබැයි මේ මහත්ය කියනවා කොහොමදත් මරණ චිත්තක්ෂණයේ උස්ම දෙකේදී ඔබ තේරෙනවා. අනේ මේ උස්ම දෙකයි තියෙන්නේ. ඒ ටිකේදි මට දරුවට චෙක් පොත අසංකර දීලා ඉන්නත් බැරි වුණා. බැංකුවට යන්න තාම වෙන්නේ නැහැ. අනේ තව හුස්ම දෙකක්. තව අඩු ගානේ හුස්ම දෙකක් ඉල්ලනවලු. මැරෙන මොහොතාවට පස්සේ. එතකොට කවුන්ට් බැලන්ස් එක ඉවර වෙලා. ඒ මිනිස්සයා දන්නවා නම් මේ මරණ මොහොතදී මේ හුස්ම තමයි අවධාන තීන්දුව කරන්න කියලා දවස පුරා ජීවත් වෙන කාලේ පුරා කොච්චරක් හුස්මට අවධානය යොමු කරයිද? ඒක තේරෙන්නේ මරණ මොහොතේ. එතකොට පමා වැඩි. එතකොට තමන්ගේ නොදැනීම අනිවාර්යයෙන්ම තමයි දුකක් වඩටපත් වෙනවා. යා කියනවා අපි කොච්චර අප්‍රමාද ප්‍රමාදද කියනවනම් කෝටි 13ක් තියෙන හුස්මේ මේ වෙනකොට කෝටි කීයක් ගෙවලා තියෙනවද කියලාවත් අපි ළඟ පොත් ලැබීමක් නැහැ. තව ඉස්සරහට කෝටි කොච්චර තියෙනවද කියලාත් පොත් ලැබීමක් නැහැ. මොකද අපි හුස්ම ගැන කිසිම තැකීමක් තකන්නේ මොකද ඔය නිකන් හුලා. අපිට ඕන කරලා තියෙන්නේ මේ වෙනුවට රත්තරන්. එහෙම නැත්නම් රිදි. එහෙම නැත්නම් වෙන දියර. නැත්නම් වෙන දේවල් හුස්ම ගණන් ගන්නයි. මේකට එතන එතන සාපසිද්ධ වෙනවා. එතන එතන දඬුවම් සිද්ධ වෙනවා. ඒ තමයි සංසාරේ කියන්නේ. එසේ යම් කිසි කෙනෙක් මේ අධිචිත්ත සමාදානය කියලා මේ Tamanට යම්මාම හම්බ වෙච්ච ප්‍රාණය නැත්නම් ප්‍රාණයාමයට උපරිම සැලකිල්ල සැලකුවා නම් ඒ මනසට ඔක්කොම තටමන දෙක ලැබෙන සැප හුස්මක ලැබෙන එකට කියන සුඛය කියලා. ඒකේ ආනිසංසය තමයි හිත අතීතයට දුවන්නේ නැහැ අනාගතයට දුවන්නේ නැහැ හිත පුරන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ කෙලින්ම හිටිනවා. උලන් තියෙනවනම් පොඩ්ඩක් නැමෙනවා. ආයෙ කෙලින් හිටිනවා. මේකට කියනවා සුඛ. මේ සුඛය තියෙනවනම් වර්තමාන මොහොතේ සුඛේ මනස කවදාකවත් අතීතේ මම මේ වැරදි කරා. අනාගතේ මේ සැලසුම් කරන්න තියෙනවායි කියලා වර්තමාන සුඛේ තියේදී අතීත නැගත යන්නෙත් නැහැ, යවෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි යම් දවසක මේ මිනිස්යාට විචාර බුද්ධිය තියෙනවනම් මේ ගන්න හුස්මේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි, ආශ්වාසයට වැඩිය ප්‍රශ්වාසය මෙහෙමයි. ආශ්වාසය ගන්නලා යා දන්න මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. ආශ්වාසය ගන්නලා යා දන්න මේ සද්දයක් වේදනාවක් හිතවිලක් නෙවෙයි කියලා. එතකොට මේ ආශ්වාසය විචාර බුද්ධියට ලක් වෙලා ආශ්වාසය පිළිබඳ විමසුන්න ඕන තියෙන මනසට කවදාවත් හැකියාවක් එන්නේ බුදුන් කෙරෙහි හැකියාවක් එන්නේ නැහැ. ධර්මය කෙරෙහි හැකියාවක් එන්නේ නැහැ. සංඝයා කෙරෙහි හැකියාවක් එන්නේ නැහැ. සීලේ කෙරෙහි හැකියාවක් එන්නේ නැහැ. ගෑනිට මිනිහා කෙරෙහි හැකියාවක් එන්නේ නැහැ. මිනිහට ගෑණි කෙරෙහි හැකියාවක් එන්නේ නැහැ. ඒ නිසා කාපොදේ දිරවනවා. අද තියෙන එකෙකුටවත් ඒ සැපේ නැහැනේ. අද මේ කාම ජීවත් වෙන්නේ සැකේ. ඒක හොඳට වෙනවා මොන දිහා බලනකොට අයියෝ කිසිම එකෙකුට කිසිම රජුරෝ පිළිබඳ රට රැජෙන සැකයක් විශ්වාසයක් නැහැ. තමන්ගේ දොස්තර පිළිබඳව ලෙඩාට සැකය විශ්වාසයක් නැහැ. තමන්ගේ ගුරුවරයා පිළිබඳ ශිෂ්‍යයාට විශ්වාසයක් නැහැ. තමන්ගේ දෙමාපිය පිළිබඳ දරුවට විශ්වාසයක් නැහැ. කවුරු හරි අත උසලා කියන්න බලන්න පුළුවන් නම් එහෙම විශ්වාස කරන්න අවුල දැකලා තියෙනවද කියලා? එක්කෙකුටවත් නැහැ. එක්කෙකුටවත් නැහැ. ඉතින් අපි මේ මොකද්ද මේ දෙකොණ විලක්කව පත්තු කරගත්ත කපුවෙක් වගේ නටන නැටිල තියා බලනකොට විශ්වාසවන්ත එක සත්පුරුෂයෙක්වත් ජීවිතේ දැක්කේ නැත්තම් විශ්වාසවන්ත එක සත් මිත්‍රේ ධර්ම මිත්‍රේ දැක්කේ නැත්තම් කොහෙද යන්නේ මොනවද මේ කරන්නේ අපි අනම්මනම් බැඳගෙන ජීවත් වෙන්න හැදුවට එකකවත් විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මුළු ලෝක සත්ත්ව වාසීන්ටම මේ විශ්වාසය දනවනවා. බුද්ධ පුත්‍රයා හැම කෙනාටම විශ්වාසය ඇති කළ දෙනවා. ඒ නිසා යාට තියෙන එකම සතුට ඇදහිල්ල. විශ්වාස කරනවා. හරියට වදාගත්ත දරුවා අම්මා විශ්වාස කරනවා. වෙන මොනවා උට මිනු මිනු ඇඳුමක් නැහැ උට කණ්ඩ නැහැ බෑග් account එකක් නැහැ මොකොත් නැහැ අම්මා දෙන දේ විතරනේ විශ්වාස කරන්නේ ඒක අම්මට ලොකම සැපක් මොකද ඌ ඉන්නේ තන්නේ කරා මාව විශ්වාස කරනවා. ඒක තමයි අම්මගේ ජීවේ වෙන්නේ. ඒ නිසා අපට පුළුවන් නම් අපිත් එක්ක ජීවත් වෙන ජනතාව 100%ක් විශ්වාස කරන්න. ඒකට කියනවා ධර්ම ඥාතිත්වය කියලා. ඒකට කියනවා ඕනෑකමට වැඩිය නෑදෑකමට වැඩිය ඕනෑකම තියෙනවා නම් ඔය එක නෑ එකක්වත් ඕනේ නෑ. එක නෑ එකක්වත් ඕනේ මුළු පවුලක ඉන්නේ අපි මුළු මානවයම අපේ නෑයෝ. සිංහල බෞද්ධයය මගේ නැන්දම් මගේ පුතාය අන්නම් මොන මොකක්වත් නැතුව මේක ගන්න පුළුවන් නම් මතක තියාගන්න ඒ නෑකම සියලු ජීවීන් කෙරේ විහිදෙනවා. මිනිසයන්ගේ නතර වෙන්නේ සියලු පණ ඇති සියලු සත්වෝ කෙරේ විහිදෙනවා. අපිට ඒක නැති නිසා අපිට සිංහල බුද්ධ ආගමක් තියෙනවා. දෙමළ මරන්න ඕනේ කියනවා. කම්බියා මරන්න ඕනේ කියනවා. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර දැවීමකනේ වෙන්නේ. මේ සැක කරන හැම හිතක්ම දැවි දැවි තැවි තැවි නිතියි. ඉතින් බුදුජානනාංශී තාම අනුකම්පාවෙන් බලනවා. මේ මිනිස්සුන්ට මේ Taman ඉස්සරහා තියෙන අරමුණේ ස්වභාව ලක්ෂණ සැකහැර දැනගන්න පුළුවන් නම් ඒ මොහොතේ මුළු ජීවිතේම සාධාරණීකරණය වෙනවා. අපි ඉස්සරහා තියෙනක විතරයි අදහන්නේ. ඒක හොඳට අදහන. මේ ආස්වාදයේ ප්‍රසවාසී නෙවෙයි. මේක සත්‍යක් වේදනා නෙමෙයි ආස්වාසී කියලා. ඉතින් මේ ටික කාට හරි අවශ්‍ය නම් මේ මතුවෙන මතුවෙන දෙහි ඇති හැටිය දැකීම ඒකට කිසිම විභාගයක් පාස් වෙන්න ඕනේ. ඒ කිසිම දැනුමක් ඕනෙත් නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ ඒ දෙයට ඒ විදිහේ මානසිකාරයක් යොදලා බැලුවොත් තේරෙනවා. මෙන්න මේ විදිහට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්‍ර උද්ධච්ච කුච්ච කියන අපි මේ නීවරණ ධර්ම හිත නැති වෙච්ච ගමන් නැත්තම් తాවකාලිකව පොඩ්ඩක් අයින් කරපු ගමන් බුදුජානනාංශය කියන්නේ හිතට කල්ල චිත්තම් මුද චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් කියන්නේ හිත කලල් මඩක් වගේ සූදානම් වෙනවා. මු르දු වෙනවා. උද්‍යෝගිමත් වෙනවා. කල්ල චිත්තම් මුද චිත්තම් උදක්ක චිත්තම් මිනීවරණ චිත්තම්. ඒ හිත බුදුජානනාංශයේම වචන වලින් කියනවා නම් ඒක නීවරණ වලින් තියෙනවා නම් හිත අචක්කු කරනෝ අඥාන කරනෝ පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා කියනවා නීවරණ සහිත හිත අන්ධයි අන්ධ කරනවා කොච්චර ඇත්තක වැදිලා තිබුණත් විමසට ඇති ඇටි පේන්නේ අචක්කු කරනෝ ඇත්තක නැති කරනවා පඤ්ඤා නිරෝධකෝ ප්‍රශ්න ප්‍රඥාව නිරුද්ධ කළා අනිබ්බාන සංවත්තනිකෝ හැම ඥානයක්ම හැම චිත්තක්ෂණයක්ම නිවනට පිටුපාලයක් නීවරණ සහිත හිත හැම වෙලාවෙම Tamange සුභසිද්ධියට නිවනට කුසලයට අධිචිත්ත ශික්ෂාවට පිටපාලා. ඒක නිසා බුදුජානක කියනවා දිශෝ දිසං යන්තං කෛරා වේදීවාපන වේදිනං මිච්ඡා පනිහිතං චිත්තං ආපියෝනං තතෝ කරේ. හතුරෙක් හතුරෙකුට කොහොමද දඬුවම් දෙන්නේ? වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කොහොමද දඬුවම් දෙන්නේ වගේ නීවරණ සහිත තමන්ට දඬුවම් දෙනවා. ඒක එහෙම ඒක නීවරණ වලින් තොර කරන වෙනුවට අපි මොන විශේෂකට ඊදලා ගත කරත් ඒක හොඳ පීයකින් Tamanට යන ගන්නවා වගේ හැම චිත්තක්ෂණෙම කෙලස් වෙනවා. ඉතින් සංගෝධනෙක් හිතන්නේ මේ ජීවිතේම කෙලස් නැති ජීවිතයක් తాවකාලිකවත් ගන්න බෑ කියලා. ඒ මොකද ඇසුරු කරන්නේ එහෙම චිත්තක්ෂණයකටත් කෙලස් නැති හිතක් දැකපු නැති අය. දැකපු කෙනෙක් කියනවා ඇත්ත ඔබ හිතන හැටි හරි ප්‍රතිපදාවක් තියෙනවා. ශාසනයක් තියෙනවා. මේ කරගෙන ගියොත් තාකාලිකව ගන්න පුළුවන්. අන්න එදාට පුළුවන් ප්‍රඥාව නිරුද්ධ නොවි තමන්ගේ තියෙන manussකම සහජ ප්‍රඥාවක් හැම කෙනාටම සිටිනක මතුවේ. ඒ වගේම තමන්ට කවදාකවත් හානි කරන ශිල්පද කැඩීමක් දැන දැන පියෙන් යන ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම එයාට බුදුමනක් උකහා ගැනීම මුරුදු භාවය එනවා. පිළිගන්නා සුළු ගතිය එනවා. හරියට බීජයටයක් පැලගන්න පිළිගන්න කැමැති කලල් මඩක් බීජයට වෙච්චාම ඒක හොඳට තහවුරු වෙලා මුල් ඇදලා කණු කැපිලා හැදෙනවා වගේ බුදුබණක් තේරුම් ගන්න පුළුවන් තත්යකට එනවා. ඒ නිසා අපි යම් වෙලාවක මේ ජීවිතයේදී මේ නීවරණයන්තර හිතක් අත්දකලා නැත්නම් ඉතින් ඒ මනසට කියන්න තියෙන්නේ සෝරි කියලා තමයි. අම්බෙච්ච ජීවිතය අපරාධ නාස්තිකයි. නීවරණ නැති හිතක් පොඩ්ඩක් හරි අධ්‍යක්ෂණ යාට වෙනව කොච්චරක් ගැඹුරක් පේන්න පටන් ගන්නවද කියලා ඒ බුදුරජාණන් වහන්සේ දෙන සහතිකේ තමයි සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති නීවරණ තොර වෙච්ච හිතට ඇති හැටිය විකෘතිය නෙවෙයි ෂටගති නෙවෙයි මායාවී ගති නෙවෙයි ඇති හැටිය ගැඹුරු පේන්න පටන් ගන්නවා ඒ හිතට විතරයි තමන්ගේ සුභ සිද්ධිය තේරෙන්නේ. කිසිම කෙනෙකුට වෙන ගන්න බැරි නිසා බුදුදහම කියන උඹ ඒක කරගෙන උඹේ සෝසිද්ධිය බලාගන්නේ මම ගැලවුම් කාර්යයක් නෙමෙයි. මට වැඳලා යද්දට මට දෙන්න දෙයක් නැහැ. මම ඔබට ක්‍රමයේ කියලා දීලා තියෙනවා. ඒ අධිචිත්ත ශික්ෂාව වඩා ගත්තොත් උඹට පේනවා කරන්න ඕන දේ. අන්නේ දෙයට ඉඩ දීම. ඔබ දැනුව පැත්තක තියපන්. කියලා නිකලස් නැති හිතට ඉඩ දුන්නොත් උතුරු කට්ටර කොච්චර පයින් ගියවත් උතුරු කට්ට ඇදෙන්නේ උතුරටනේ. පොල් ගෙඩියර කොච්චර කරකොල වතුරට දැම්මත් ලැබු පැත්ත උඩට එනවනේ. ඒ වගේ නීවරණ නැති හිත ඒකාන්තෙම කුසලී දිහාට ඇදෙනවා. ඒකට ආයෙ වෙනම පාඩම් උගන්නන්න ඕනකම නැහැ. අපිට තියෙන්නේ මේ නීවරණයෙන් තොර තත්ත්වෙට දීලා ඇති හැටිය තියෙන දිහා බලන්න. මේකට කියනවා අදිපඤ්ඤා සික්ඛා කියලා. අදි අදි චිත්ත සික්ඛාවෙන් පස්සේ එන අදිපඤ්ඤා සික්ඛාව තමයි අන්න ඒකට ඉඩ දීලා වෙන දෙයකට ඉඩ දීලා මේකට කරුණාකර තමන්ගේ පැහිකම් අයියා වෙන්න හදන්නේ නැතුව අක්කා වෙන්න හදන්නේ නැතුව උන්නකට යන්න හරින්නේ. මගේ භාෂාවේ මං කියන්නේ වැල යන පැත්තට මැස්ස පොඩ්ඩක් ගහලා දෙන්න. අනිවාර්යයෙන්ම භාවනාවයි අනිවාර්යයෙන්ම තමන්ට ඕන සැප සම්පත් ඒ අධිචිත්ත ශික්ෂාවට ආපු හිත අනිවාර්යයෙන්ම ඇදලා දෙනවා. ඒ දේ කරන්න හිතට බැරි මේ විලංගු වැටිලා තියෙන නිසා කකුල් මාට්ටු දාලා තියෙන නිසා හිතට යන්න දෙන්නේ නැති නිසා මුකින්ද නීවරණ ටික. එيشා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ නීවරණ තොර කිරීම කියලා කියන්නේ සබ්බ පාපස්සා කරන. භව නොකිරීම මිසක්ක අලුතින් කුසලයක් ඕනේ නැහැ. අපි ආගම අපට කුසල් කිරීමක් ඉස්සරහින් කියලා පවු නොකිරීම වසංගලා. ධර්මයේ අපිට කියනවා කුසල් නොකිරි පව් නොකිරි විසරහින් තියපන් ඒතර කුසල් කිරීමේ බීම සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ දෙක පටලවා ගන්න තීරුම් අරගන්න පුළුවන් නම් ආගමක් අත කරන කෙනාට ඒ මනස වෙනමම මිනිස්සෙක් වඩපත් වෙනවා. එමස තවදුරටත් ওই පින් කිරීම කියන කටයුත්තට යනවට වඩා පින් කරන වෙලාවට හෝ නොකරන වෙලාවට පව් නොකිරීම ඉතාමත්ම වැදගත්. ඒක තමයි සભ્યත්වය කියන්නේ. තමයි ශිෂ්ටාචාරකම. ඒ තමයි manussකම කියන්නේ. ඒ නිසා මේ පින් කිරීම කියන සූදුවේ අපේ පවුණු කිරීම කියන හෙළුවව සා ගන්න උත්සාහ කරනවා හැම වෙලාවෙම. කොහොම කෙරුවක්වත් කොච්චර රත්තරන් අවන්දා සැලසුවත් කුෂ්ඨ රෝගියා ලස්සන වෙන්නේ නැහැ. ඉස්ලාම මොනේ රත්තරන් පැත්තක දාලා කුෂ්ඨය සනීප කරන එක. බුදුරජාණන් වහන්සේ නෙවෙයි බුදුරජාණන් වහන්සේලා සීල බුදුරුන් කියන දේ තමයි සප්පපාපස්සා කරන්නේ. ඔබට පුළුවන් නම් පුළුවන් දහංගටයක් දාලා සිද්ධ වෙන තියෙන කෙලෙස් නොකර සිටීමට උත්සාහ කරන්න ඒකේ සහතිකේ ලැබෙන්නේ මේ වීතික්‍රම භූමියේ තියෙන කෙලෙස් අපි කිව්වොත් මේ නීවරණ යටපත් කරන්න පුළුවන් මම යටපත් කරා ඒ නීවරණ යටපත් කරපු හිත මම වැඩි වේලාවක් පවත්තා යටපත් කරපු හිත බොහෝ කොට පැවැත්වීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ ඒක පුළුවන් බව පෙන්නලා නැත්නම් භෝගයට තනකොළ අයින් කරලා දීලා භූමිය වසා ගන්න ඇරලා කියනවා ඔබ වැවියා. ඔබ දිගටම වැවියා. වැවෙන්න වැවෙන්න අතු ඉති මල් විහිදිලා භෝගයට වැවෙනවා. අස්වැන්න ලැබෙනවා. ඉතින් ගොවියා හරිය ආශාවෙන් අර වැවෙන භෝගේ දිහා බලන වගේ යෝගාවචරයේ අධිචිත්ත ශික්ෂාව කරනකොට එයාට පේනවා නීවරණ අයින් කළොත් පලිබෝධ සහ තනකොළ අයින් කරව පොලොවක භෝගේ වැඩෙන්න වගේ අපිට භෝගේ වඩන්න බෑ ඒක න්‍යාය ධර්මයක්. භෝගීට බාධා කරන පරිබෝධ දුරු කිරීම තමයි කරන්න පුළුවන් වෙන්නේ. එනිසා කෘෂිකන උපදේශය තමයි භාවනාවදිත් කරන්නේ. ලබන් භාවනා කරනකොට සද්ධාව, ඊත්විලියාව, වේදනාව කියලා චරිචුරු ගන්න එක නෙවෙයි. ඒ වෙනුවට නැත්තම් ඒ කරදරේ අයින් කිරීමට ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ අපි ගන්නවා ආනාපානෙ හෝ පිම්බීම ඇකිලිම හෝ මොනවා හරි කියන්නකෝ මූල කර්මස්ථානය. අන්නේ කර්මස්ථානේ බහුලීගත කරනකොට ඔය සත්‍ය වේදනා හිතෙ නිකම්ම නැති. ඒක නිසා ඒක හරියට විනීව නීවර ධර්ම අයින් කරලා විනීවර ධර්ම වලට එන්න හදලා දුන්නා වගේ ඒක ඒ භෝගෙට කරන්න බෑ. ඒක ගොවියා කරන්න ඕන. කෙරුවට පස්සේ මේ භෝගෙ වැවෙනවයි කියන එක ගොවියා කරන්න දෙයක් නෑ. ඒක පොහොර ටික වතුර ටික හම්බෙනවා නම් භෝගෙ වැවෙනවා. අන්නේ වැඩෙන වර්ධනයට කරන අනුග්‍රහය ගොවිය විශ්ින් කරන අනුග්‍රහයට ගොවිතැන කියලා ඒ විශේෂය කියනවා මේකද කියනවා භාවිත කරනවා බහුලීගත කරනවා දිගට වඩනවා අන්නේ බහුලීගත කරනකොට අපේ මේ ඔය සාකච්ඡා වගේ එක අපි නිදර්ශන කරුණු ගත්තොත් තමන් මේ නීවරණ අයින් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත් අරමුණක් තියෙනවනේ සක්මන් කරනකොට වම දකුණ කියලා ගන්න. කනකොට යනකොට එනකොට අපි කරන චේතනාපූර්වක කරන වැඩේ ගන්නවා. අරියංගයක ඉන්නකොට ආනාපාන හරි පිම්බීම හැකිලිම හරි ගන්නවා. ඒක ඉස්සරහට ඇවිල්ලා මගේ හිත පිම්බීම හැකිලිමේ ආනාපානේ මූණට මූණ දාලා මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් කියනකොට ඒ තරම්ම නීවරණ නැති හිතක් කියලා යෝගාවචරය දන්නවනම් එයා අර ආනාපානේ අධහර කරගෙන වාංගුවට අරගෙන වෙන කරදරවලට එන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් වැඩි කරගන්න. මේ වැඩි කරන වැඩි කරන යන්නේකට අපි සමත භාවනා කියලා කියනවා නම් බුදුචානන්සේ මේ තුලින් පෙන්නනවා මේ විදියට නීවරණ නැතුව අරමුණ ඉස්සරහින් තියාගත්තට පස්සේ අරමුණ ඉදිරියට ගැනීම සහ නීවරණ නැතිවීමේ ආනිසංශයේ තියෙන කෙනා කැමති නම් මේ දිගට අරමුණක් දිහා බලා සිටීමේදී අරමුණේ කුමන විපිරියාස කුමන පරිණාම කුමන රූපාන්තරණයක් වෙනවද කියලා බලන්න කියන එක අර ඇති කරගත්ත తত্ত্বය තුල ගැඹුරක් වෙනවා ඇති කරගත්ත தත්ත්වයේ තුල විනිවිදීමක් වෙනවා. ඒ නිසා මේ නීවරණ දුරු කිරීම සඳහා ඉස්සරහින් තියාගත් ආනාපානේ වේවා, පම්බිමැකලි වේවා, වම දකුණ වේවා ධක්මනේ මොන හෝ අරමුණක් jigට පවතිනට මානසිකාරය සකස් කරගත්ත එක නා දැන් සතුටු වෙලා ඇඳට හේතු වෙලා විවේක ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඒ දැකපු ආස්වාද ප්‍රසවාසය විනාඩියෙන් දෙකෙන් තුنين එහාට මොකද වෙන්නේ? එන්නේ ප්‍රිය වෙනවද? අප්‍රිය වෙනවද? ගොරෝසු වෙනවද? සියුම් වෙනවද? ලං වෙනවද? දුර වෙනවද? ඇතුළට එනවද? පිටතට යනවද? ගිහලා වුණාට පස්සේද පේන්නේ? එන්නේ ඉස්සලා පේනවද? නැත්නම් තියෙනකොට පේනවද කියලා මේ ආස්වාසයේ නීවරණ දුරු කිරීම සඳහා ඇතුළට ගත්ත වාංගුවට ගත්ත අඩේට ගත්ත මේ ආස්වාසයේ විපරිණාමය නැත්නම් පරිණාමය එහෙම නැත්නම් අනිත්‍ය භාවය එහෙම නැත්නම් වෙනස් වෙන සුළු බල බව දැකීම ආනාපානයට කරන නිග්‍රහයක් නෙවෙයි. අපි මේ උදව්වට ගත්ත ආනාපානේ අඩුපාඩු බැලිලක් නෙවෙයි. ඒක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න මෙන්න මෙහිම මේ නිදර්ශනයක් පෙන්වනවා අටුවාවේ සම්ප්‍රදාන කුඩු නිදර්ශනයක් සමානලට ඒකත් කෙනෙකුට මේ කාරණාව තේරුම් ගන්න උදව් වෙනවා. පිරිවෙනක් ඉස්සරහින් පාත්‍ර විගුණ වෙලෙන්දෙක් යනවා. එතකොට මේ ලොකු ආමර කතා කරලා වෙලෙන්දට කියනවා මට නම් පාත්‍ර ඕනේ. මලක දැන්න මුදල් ගෙවන්න කවුරුත් නැහැ මුදල් දිනවා කැපකාරයෙක් ආපුවම දෙන්නම්. ඒ මොනද කියන න්යාය නැත්නම් තන පෙන්නන මම සල්ලි ගන්නම්. මෙන්න පාත්‍ර. ඉතින් මං ඔක්කොම පාත්‍ර ටික අරගෙන තෝරනවා. ওই පාත්‍රේ සාමාන්‍යයෙන් මේ තහඩු තුනක් එකට වෙල්ඩින් කරලා හදන්නේ. යට තට්ටුව තන්නේ කරම තහඩු එකේ හුඟක් වෙලාට කරදර අඩුයි. ඊට පස්සේ වටේට කෑලි දෙකක් තියලා ලස්සන තලනවා. ඉතින් කෑලි දෙක මූට්ටු කරන තැන තමයි පාත්‍රය ඉහිල හිටින්නේ. ඉතින් සාහම්දුරු දන්න පාත්‍රය බලනකොට ඥාන කෙනෙක් වැටි වලං ගන්නකොට බලන්න. ඒක හොඳට බලනකොට පුරුද්ද පුතේ නැහැ. ඒක වෙල්ඩින් එක තියෙනවා හරිම ලස්සන. වෙල්ඩින් වල තියෙන අමාරුම කෘත්‍යය තමයි ඔය වටේ වෙල්ඩින් කරන්නේ. මේක වෙල්ඩින් කරලා තියෙන්නේ. ඉතින් හොඳට වටේ බලනවා. හැබැයි මේක වෙලා තියෙන්නේ පාත්‍රයේ පස්සේ තල තෙල් ගාලා ඕක කෝ මේ පුච්චන. පුච්චනකොට හිලක් තිබුණත් පේන්නේ. ඒක හරියට පරණ කාර් එකක ප්ලාස්ටර් කැලක් ගහලා ස්ප්‍රේ කරුවාට පස්සේ ඉලක් තිබිලා ප්ලාස්ටර් කැලක් ගහලා ස්ප්‍රේ කරුවාට පස්සේ පේන්නේ නැහැ. ඒක පේන්නේ නිකන් පහත්නේ. කාර් එකම පේන්ට් එක. ඉතින් හාමුදුරුවෝ කරන හොඳට බලනවා. බලනකොට දැක්. ඉතින් අර දැන් හාමුදුරුවෝ කියනවා මෙන්න මේ පාත්‍රය හොඳයි. ගාන කීයද? ස්වාමීන් වහන්සේ ඕකනම් මතුරම් මෙච්චරක් ඕනේ නැත්නම් රුපියල් මෙච්චරක් හරි. දැන් හාමුදුරුවෝ මේක දැන් ගන්න තීන්දුවයි. තීන්දුව කළා වටේට හොඳට බල බල ඉන්නකොට දැන් මේකේ පුරුද්දපු තැනක හිලක් දැකලා. ඉලක් දැක්කට පස්සේ මනුස්සයා කියනවා වෙලෙන්දට මේක තමයි ඕනේ කරන්නේ දැන් මම ගන්න කිව්වනේ බලන්න මේකේ හිලක් තියෙනවනේ ආ ස්වාමීන් වහන්සේ මම ඔබ දැකින හරි මං ගන්න අඩු කරනවා රයි අඳු ආයතන පාත්‍රය බලන කෙනා මේ තව එකක් තියෙනවා තව හිලක් තියෙනවා ඒතර අර මනුස්සයට මොකද වෙන්නේ? අර මනුස්සයට වෙන්නේ තව ගාන අඩු කරන්න. ඊට තව එකක් දකිනවා. දැන් තුන්වෙනි හිලක් දැක්කට පස්සේ ඒ මනුස්සය කියනවා දැන් ඔයා කියන ගාන දෙන්න බෑ මේ පාත්‍රේ හැඩේ හොඳයි. බර හොඳයි. ඉලක් තියෙනවා. කියලා ඒ හිල් තුනක් දකිනකොට අතුවාචාන් වහන්සේ අහනවා. තාම මිලදී ගත්තේ නැති පාත්‍රයේ හිල් දැකීම හොඳ එකක්ද නරක එකක්ද? ඒ වගේ මේ අපිට අයිති නැති මේ දේ අරගෙන අපි ඒක මේ මම කියන්නේ ඉස්සෙල්ලා මගේ කියන්නේ ඉස්සෙල්ලා මගේ ආත්මය කියා ගන්න ඉස්සෙල්ලා මේක වෙනස් වෙන සුළු හිල් සහිත ඔද්දල් සහිත එකක් බව දැන ගැනීම කවදාකවත් නැස්චාර්යේවත් වැරදි හැවීමක්වත් නාස්තික දෘෂ්ටියක් නෙමෙයි. මොකද මේකට ගෙවලා නැහැ නේ තාම. ගෙවුවා නම් මේකේ වැරදි දැකීම මේ තමන්ම කාපුදී වැමරුවා වගේ. පිහින් යනගත්තා වගේ. ගෙවලා නැහැ. ගෙවන්න එපා. ගෙවන් නැතුව මේක බලන්න. එතකොට ආනාපානෙ මෙහෙම අල්ලගෙන ආනාපානෙ මූණට මූණ දාගෙන මේ ආනාපානෙ කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගට මේක වගේ තියෙන එකක්ද? නැත්නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස් වීමක් වෙනසක් පේනවද? බලන්නෙම විවේචනාත්මකව බලන්නේ වපරයෙන් මේක වෙනසක් තියෙනවා කියන එක. මොකද වෙලෙන්දගේ බඩුව තාම. මිලගේ බල නැහැ. බලනකොට දකින්නවා මේ පටන් ගන්න හුස්ම ටික වේලාවක් යනකොට ගොරෝසු වෙලා ආය නැති වෙලා හිලකට වැටිලා තමයි ප්‍රස්වාස පටන් ගන්න. ආශ්වාසය ඉවර වෙලා තනිකර හිස්තැනකට ගිහිල්ලා එතන ලොකු පරාශයක් තියලා තමයි ප්‍රස්වාසය පටන් ගන්න. අපි මෙතෙක් කල මේක දැක්කේ නැහැ. දැන් බලනවා ආශ්වාසය ඉවර වෙනකම්ම බලනවා. හොඳට බලනවා. චීන කන්නඩියක් දාලා බලනවා. ඇහක් පිට ඇහක් දාලා බලනවා. බලපුවම වෙන ආස්වාස ඉවර වෙලා හුලංගන තිනුවක් කැළම නැති දැනගන්න බැරි අත්දකින්න බැරි මා විශාල පරාසයක් තියලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. නමුත් ආස්වාසි ඉවරනකොට තක්කමුක් වෙලා කලබල වෙලා ඊගාට යන ප්‍රසවාසයට පණින්න ගියොත් එයාට මේ මැද <clears throat> යටිපහුව වෙන හිල පේන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රසවාසය ඉවර වෙන්න බලන්න ආස්වාසියට වඩා ප්‍රසවාසය දිමා වෙන තැන ඉඳුරන්න ගෝචර නොවෙන ස්පර්ශ කරන්න බැරි මොකද්ද මල් පැන්නුමක් තියෙනවා. මොකද්ද ඉරි පැන්නුමක් තියෙනවා. මොකද්ද මායාවක් තියෙනවා. මෙතෙක් කල් අපි ආත්ම ජීවිතයේ හුස්ම ගත්තට මේ ગેප් එක දැක්කේ නැහැ. මේ හිස්තන දැක්කේ නැහැ. ඒ නිසා අපි ආශාස ප්‍රසසික ප්‍රාණීය කියලා, නිට්ටයයි කියලා, සුඛයි කියලා, සුබයි කියලා ගෙවන්න හදනවා. දැන් මේ නිට්ටය සුඛ සුබයි කියලා ගත්ත දේ ආශාස ප්‍රසාද දෙකක් අතර හැම වෙලාවෙම හිලක් තියෙනවා. ප්‍රසාසය ආශාස දෙක අතරත් ඉලක්ක තියෙනවා. මේ විදිහට අපි හිතමු යෝගාවචරය භාවනා කරන්න පටන් අරගත්තොත් <clears throat> ආනාපානය පිළිබඳ විවේචන බුද්ධියෙන් විමසුන් නුවණින් ධම්ම විචේ සම්බොද්ධංගේ <clears throat> නැත්නම් මීමන්සන නුවණින් වැඩි වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. මේක මේ අතරමැද දෙක මැද හිස්තන අවු වෙනවා. ඒකට බය වුණේ නැත්තම්, ඒකට කලබල වෙන්නේ නැත්තම් මේ අතරමැද මැරෙයිද? හුස්ම ගන්න බැරි වෙලා යයිද? හුස්ම නැතුව නේද ඉන්නේ කියලා කලබල වීම තමයි පුතඥය කරන්නේ. ඉතින්දි කලබල නොවි මේක අපේක්ෂා කරගෙන ගිහිල්ලා හුස්ම කෙවෙන තැන බලන සුළු ගියොත් ටික වේලාවක් යනකොට හුස්ම දෙකම නැති වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකම නැති වෙනවා. ඒ නැති වෙන්නේ ඒ විදිහට බැලුවොත් විතරයි. නැත්නම් එන්නේ එන්නේ හුස්ම ගන්න බැරුව යනවා නැත්නම් හුස්ම තද වෙනවා විකාර හුස්මට සිද්ධ වෙනවා. ඒක නිසා මේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝචානපාණ කීක බලන්ඩ එහෙම දැක්මකින් යන්න එහෙම දෘෂ්ටි කෝණකින් යන්න අපි මෙතෙක් කල හුස්ම තියාගෙන හිට මේක මම මේක මගේ මේක නিত্য සුඛ සුභ ආත්ම කියලා. දැන් මේ මම මාගේ කියපො නিত্য සුඛ සුභ කියපු හුස්ම තියා ඒකේ රන්ද්‍ර ගවේෂීව පවතිනා වූ දුර්ලභං දැක ගන්නාසුලුව පාත්‍රයට සල්ලි ගවන්න නැතුව පාත්‍රයට තට්ටු කරලා බලන ආම්දුරු කෙනෙක් වගේ බැලුවොත් ඒ ප්‍රසවාසි වල හුස්ම ආශ්වාසයෙන් ඉස්සෙල්ලා ඉස්තනක් වෙන බව වයසේ ප්‍රශ්නේ නෑ ඒක දකින්න. උගත්කමේ ප්‍රශ්නෙකුත් නෑ. ඥාන පිටුම් ප්‍රශ්නෙකුත් නෑ. පැවිදි උපවිදි ප්‍රශ්නෙකුත් නෑ. බුද්ධ ආගම් අබුද්ධ ආගම් ප්‍රශ්නෙකුත් නෑ. ඕක දෙන්න පුළුවන් මේ සිංහල බුද්ධ ආගම කියන. මෙතන තමයි අපි පටලවා ගන්න තැන. ඉතින් මං කරන්නේ පොඩි උන් ටිකක් එකතු කරලා අර වගේ ගහන්න හරියට ගහනවා. අහගෙන මේ සද්ද ඉවර වෙන පැත්ත අහගෙන ඉන්න කියලා. ඔක්කොම ඉස්සද්දලා අහගෙන ඉන්නකොට මේ සද්ද ඉවර වෙලා ඉවර වෙලා ඉවරලා ගිහිල්ලා අපි අතරමං වෙන තැනක අහනවා ඇහෙන්න දෙයක් නැහැ. කණේමල අහනවා ඇහෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ දැන් මොකද උනේ? ඔක්කොම අංජබජා. අහගෙන ඉන්නව ඇහෙන දෙයක් නැහැ. මෙතෙන්දී ඉන්ද්‍රිය බද්ධව දැනුම දෙන්න බෑ. sannivedanaya කරන්න බෑ කියන්න බෑ. මොකද උනේ කියන්න බෑ. ඉතින් උත්සාහ කරන කියනවා පාළු වුණා. හිස්තනක් දැනුණා. කියා ගන්න බෑ එතන ගියාම. මම නිකන් දිය වෙලා ගියා වගේ වෙනවා යුවා. ඕක නිවන කියලා කිව්වොත් මං හිතන්නේ මේ සබේ කවුරු අරගන්න කැමති වෙයි කියලා. මේ නිරුද්ධ වීම කියන්නේ ඕකයි. ක්ෂය වීම කියන්නේ ඒක නිසා අනික් සද්ද අයින් කරලා එක සද්දයකට දානවා. නැත්නම් අනික වයින් කළ හුස්මට දාලා හුස්ම ගෙවෙන කම්ම බලන්නේ ඊට පස්සේ නැත්නම් ආයතරයක් කාණ්ඩාට ගහලා ගන්න ආයෙත් ඉවරකම් බල කියලා. ඉවර වේගන එනකොට මේ මිනිස්යාගේ tempat වෙන එක අවධානය හරියටම එල්ලෙට එල්ල වෙන එක. ඒ වගේම එල්ල වෙන්න වෙන්න තව සියුම් තත්ත්වය අල්ලන්න යනකොට ඒ වෙන එකලස ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය අපිට උප්පත්ති මහම්බෙච්ච එක භාවනා කරලා ගන්න එක නෙවෙයි. කවදාවත් නැහැ. කවදාවත් අපි මේක කරලා නැහැ. අරමුණක් කොටු කරලා ඒ අරමුණේ ගෙවි යන තැන බැලීම මේ ආසාවෙන් ගත්ත අරමුණ නැත්නම් අපි Taman වදාගත්ත දරුවා මැරෙන හැටි බලන ඉන්නවා. පුළුවන් වෙයිද අම්මා කෙනෙකුට කරන්න? Taman වදාගත්ත දරුවා දරුවා මැරෙනවා. මැරෙනකොට අත් දෙක උඩ තියාගෙන බලන්න ඉන්න පුළුවන් නම් ඒක කියන ඕවනම් කරන්න නැතු ඕව කරනවා නිවන ඕනෙත් නැහැ. බබා ඕනේ. දෙකක් නැහැ. ඒකේ දෙකක් නැහැ. අනේ ඕක නම් ඔය නිවන ඕන්නේ නැහැ. බබා මරන දකින්නට වැඩිය හොඳයි. බබත් එක උරතල් වෙන්නේ කියලා. ඉතින් අපි මහරයා සිප වෙලඳ ගන්නවා, කෙලෙස් සිප වෙලඳ ගන්නවා, අම්මා සිප වෙලඳ ගත්තත් නැතත් බබා කවදාද මැරෙනවා, මැරෙනවා, මැරෙනවා, මැරෙනවා. ඔකේ අය අහන්න දෙයක් නැහැ නේ. නමුත් මට පේන්නේ මැරෙන්නේ නැත්නම් එච්චරයි. වෙන මොකක්වත් නැහැ. වෙන මොකක් දරුවා මැරෙන්නේ නැහැ කියලා අම්මට හිනමවන්න බෑනේ අම්මා දාන්නවා. බුදුජානනාංශ කියන්නේ ඔක අස්පනා අපිට වෙන්න යනපන්. උඹට පෞරුෂත්වයක් තියෙනවා, උඹට පිනක් තියෙනවා, උඹට කුසලතාවයක් තියෙනවා. මොන නෝකට තියෙනවා ප්‍රඥා ශික්ෂාව කියන්නේ. ඒ නිසා ආනාපාන දිහා බලලා ඒක වෙනස් වීම බලන්න. ඒකට කවදා හරි මේ යෝගාවචරයට මේ කියන ආස්වාස ප්‍රස්වාසයේ මරණ මොහොතට යනකොට වගේ ක්‍රමයෙන් ගෙවන් වෙන හැටි පේනවා. ඒතර බය වෙනකොට යාට කියනවා මේක තමයි ප්‍රඥාව කියන්නේ. මේ තමයි විනිවිද බලනවා කියන්නේ. මේක රත්විච්ච බටර් රත්විච්ච බියකින් වතුර කැල්ලක් කපනවා. ඒ කාගෙන යනකොට තමයි තේරෙනවා සම්පූර්ණ ජීවිතේ ජීවත් වෙන ගමන් ඇහින් රූප පේන්නේ කනෙන් ශබ්ද ඇහෙන්නේ නැහැ ගන්ධට නාසෙ නැහැ දිවට රස නැහැ කයට පහත නැහැ හිතට හිතවිලි නැහැ ඒත් මම gediy පිටින් ඉන්නවා නිින්ද ගිල්ල නැහැ මේ ලෝකෙම මම වෙන තැනක ඉඳලා ලෝකෙ දිහා බලනවා වගේ මැරිලා නැහැ ඇත්තටම කියනනම් මේ මොහොතේ විතරයි අපි ජීවත් වෙන්නේ ඒ ජීවිතය අංග සම්පූර්ණයි. ඒක මේ ඇහෙන් කන ඇහැට විතරක් සීමා වෙච්ච ජීවිතයක් බලන්නෙක් වෙලා කණ්ඩ විස්ත සීමා වෙච්ච ජීවිතයක් අහන්නෙක් වෙලා නැහැ. සියල්ලම තියෙනවා. අන්න ඒ ප්‍රභවයට අන්නේ මේ ඉන්න පුළුවන් බවට මේක ප්‍රඥා ශික්ෂාවේ අග්‍රඵලය. ඒ නිසා මම මේ කොතනින් පටන් ගත්තත් ඒක ගෙවෙනකන් ඉඳලා කලබල කරන්නේ නැතුව අලුතින් මේකට දාන්න නැතුව මොනක්වත් මේක දිහා බලන ඉඳ ගත්තොත් ඒ යෝගාවචරයා Tamange හිතේ යන්න පුළුවන් අඩියටම අපි මේක කියන්නේ සාමාන්‍යයෙන් උඩුසිතේ සිට යටි හිතට බින්ගයක් කපනවා කියන. මේක තමයි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉවරුනට පස්සේ යාට පස්සේ අප කාල් ජුන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ දර්ශනය කියලා කිව්වා. අපි උඩු හිතේ බින්ගල කියලා මරුණ මෙතෙක් කාලේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට කියනවා යට එකක් තියෙනවා. අන්න ඒකට උඩු හිතේ ඉඳලා බින්ගයක් කපා ගත්තොත් ජීවත් වෙද්දී මැරෙන්න එපා. ඒකට තමන්න පුළුවන් තමන්ගේ හිතේ යටපත් වෙලා තියෙන ඒ গুপ্ত ධර්ම නැත්නම් අනුසේ කෙලස් එහෙම නැත්නම් මේ යට කුට්ටිය යට තට්ටුව බලන්න පුළුවන්. මේ ළඟදී මම දැක්ක ඊමේල් එක මේ රුවන් මිලිසාවේ හදනකොට ඒකේ පාදම හතරයක් පොළොට බැස්සලු. ඒක නාග ලෝකේ දෙඹරයක් බැස්සා වගේ පල්ලෙහාට තියෙන්න තියෙනවලු. ඊට පස්සේ මේ ළඟදී කරපු සේවකයෙක් පෙන්නනවා ඒ යටට බහපු තට්ටු හතත් එක්ක දැනට තියෙන කොට ඇන්දොත් හරියටම පිරමීඩයක්. ඒක මේ කොස්මික් ගේට්වේ එක වෙනවා. ලෝකෙට තියෙන ගුරුත්වාකර්ෂණ අඩුම තැන බවටපත් වෙලා තිනවා. මොකද ඒක පිරමීඩ ආකාරයකට තියෙන යට බහපු ටිකත් එක්ක. නමුත් තට්ටු හතෙන් එකනේ අපි වඳින්නේ. තව තට්ටු හතක් යට තියෙනවා. ওই තට්ටු හත දන්නේ නැහැ කවුරුවක්වත්. ඒකයි මළුවට ගියාට පස්සේ වුණත් විවේකයක් දැනෙනවා. ඒ රොන්නලිසහය මළුවට ගියත් පුදුමාකාර විවේකයක් දැනෙනවා. මේ වගේ තමයි අයිස් කැල්ලක් වතුරට දාන්න පොළ වතුරෙන් උඩට මතුවෙන්නේ 10න් එකයි. 10 9ක් යට ඒක උඩුකුරු තෙරපුම නිසා තමයි උඩුකුර අපි දකින්නේ. අපි අයිස් කැටි කියලා දකින්නේ ওই උඩ කැල විතරනේ. යට 10 9 ඉතින් බුදුරජාණන්සේ කියන මේ උඩුකුණ දැකලා මම විසරද වුණා. මම මේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණා. මම අහවල් ගිලෙලක යුවට උන් දාන්න උණු බිජ්ජක් නැහෙනේ. යටනේ බඩු තියෙන්නේ. යටට යන්නේ නැතුව කතා කරන කතාව අර මහත්තයා කියනවා එළුවට තියලා නුව බැඳා වගේ කියලා. එළුව වෙන්නේ දීලනුවක් බැඳලා. අපි දන්නේ මොනවද? අපි දන්නේ අර උඩටම තියලා තියෙන කෑල්ලේ තමයි ඔය පෙන්කෙලින්නේ. මොනසිකන පොඩ්ඩක් නතරලා බලපන් උඩට ඇවිල්ලා තියෙන යට තියෙන උඩුකුර තෙරපමකින්. උඩු ක්‍රියාකාරී හිත කියන්නේ බොහොම හොච්චමයි. වැඩ ගැලලා තියෙන යට පුළුවන් නම් ජීවත් වෙද්දී බින්ගක් බහලා බහපන් ඇතුළට ඒකේ ලස්සනට කියනවා මේ කාල්ජුක් යට කැලේ අපි ඔක්කොගෙම සමානයි. හරීම කුතුහලයේ දන්න උඩ තමයි ඥාන පිරමිකම තියෙන්නේ. උඩ තමයි හරි වැරදි තියෙන්නේ. උඩ තමයි දිනුම් පෙරදුම් තියෙන්නේ. උඩ තමයි සාධාරණ සාධාරණ තින්නේ යහට තට්ටුවට ගියාම ඒකට කියනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියලා. හැමෝගෙම හිත එකයි. යන්න පුළුවන් නම් බුදුහාමුදුරේ එතන ඉන්න. මොකද බුදුහාමරගේ හිතත් එතන තියෙන, දේවදත්තගේ හිතත් එතන තියෙන, මගේ හිතත් එතන තියෙන්නේ. මේ උඩු හිතේ පෙන් කැල්ලවත් ඉවර කරගන්න බැරි කාලයක් නේ අපිට ඇවිල්ලා තියෙන්නේ. දවසේ තියෙන යුතුයකම් ඉෂ්ට කරන්න පැය 24 මන්. ජීවිතගෙන කොහෙද කරන්නේ ඉතින් නිවන් දකින්න ඕන තමයි ඉතින් දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. මහත් ඇහෙට රට ඉඳලා එනවයි කියලා තියෙනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඉතින් එන ඔයා බබා හේක කරගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අපි කියන්නේ කොහොමද දන්නවද? ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. අපි ගම හොඳ සාදු සාදු අය හීනේ බලා ගන්න ප්‍රශ්නේ නැහැ අපි යන්න. මුදියන්නන්ට ඔයගොල්ලෝ හීන බලන කට්ටියත් එක්ක කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ අර උඩ ක්‍රස්ට් එකේ තමයි අර අයිස් කුට් ටිප් ඔෆ් ද අයිස්බර්ග් එකේ කරකිනවා. එතන රුවන්වැලි සෑය අර උඩට පේන කොටට වැඳගෙන. දැඟලුවාට යාට තේරෙන්නේ නැහැ මෙතන යනකොටම විවේකයක් ලැබෙන්නේ කොහොමද කියලා. කවදද අපි මේක බයි. පුළුවන් වෙයි කියලා හිතනද අපේ අම්මට තාත්තට අපි බසන්නේ හැටද? පුළුවන් වෙයි කියලා මම දැනගත්තට මගේ අම්මට තාත්තට මට පෙන්නන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට දෙන දේ අම්මෙකුට අප්පෙකුට කරන්න බෑ. දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ආවික ආවික කුයන්තත් ආවිකරෝති කුයන් ආවිකරෝති කියලා බුදුහාමුදුරුවෝ කියනවා මම උඹලට දෙන්න දෙන්න බැරි එකක්. බුද්ධ දන්ද දාච මේ වස්තු දෙනවා ඉන්දියාප්පන් දෙනවා බුරියානි දෙන කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ දැනුම දෙනවා දුක්ඛමං කමති ඒත් බුදුහමරණ බයි කොච්චර පොඩද බුදුහමර අදහන්නේ දැන් කතාකත් ඒකට දොස් කියන්නේ මේ අඳ බාල දරුවෝ බඩිනවා දුක්ඛමං කමති බුද්ධ දන්ද දාති දුක්කරං කරෝති මොනම මිනිසෙකුට දුන්නට මේක සාදර වෙන්නේ නැහැ බුදුන්සේ ගව් ගණන් පයින් යනවා එක මිනිස්සෙක් සෝවන් කරා. සරෙප්පු පාවිච්චි කළා නේ අවුරුදු 45. අවුරුදු 45ක් ඇවිදලා තියෙනවා. සරෙප්පු පාවිච්චි කළා නෑ. එක මිනිස්සෙක් නිවන් දකින්න ගව් ගණන් ගිහිලා තිනවා. ඒ කරන දේ කරන්නේ ලාභයට සත්කාරයට සම්මානයට නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සත්‍ය පෙන්වීම සඳහා ඕනම දක් කෙලි කරනවා. දන්නවද බුදුනාංශයේ සිවුර උස්සලා පෙට්ටලා තියෙනවා කියලා? අර දිනොයි. සැකයක් ඇතිලා දෙන ඕම් බලාපන් කියලා පෙට්ටලා තියෙන බමුණෙකුට. ඒකෙන් හරි ගමන්නේ අවබෝධ වෙනවා. හැබැයි කාගේවත් රහසක් කාටවත් එලි කරන්නේ නැහැ. සාමාන්‍ය සයිකියාට්‍රික් කෙනෙකු තියෙන ප්‍රොෆෙෂනල් බැඳිලා තියෙනවා කාගේවත් කුණු කන්දලයක් කාටවත් කියන්නේ නැහැ ඒක. ප්‍රොෆෙෂන් ඒ වගේ තමයි කාගවත් රහසක් කාටවත් එලි කරන්නේ නැමුත් තමන්ගේ රහස් සියල්ලම හෙලි කරනවා. මෙන්න මෙහෙව බුදු කෙනෙක් අපි දැකලා උන්වහන්සේ දෙන මේ උඩු හිතේ ඉඳලා යටිහිස බිංග කපනවා කියන මේ ක්‍රියාවලිය කරපු කෙනාට තේනවා ධර්මයේ දැක්කේ නැතුව අපිට බුදුන් දකින්න බෑ ධර්මයේ දැක්කට සීල ශික්ෂාවේ එක ටිකක් තියෙනවා සමාධි ශික්ෂාවේ තව ටිකක් තියෙනවා මොකද ප්‍රඥා ශික්ෂාවේ ගඟ දිගේ ඉහළට පීනන මේ ක්‍රමයේ ආවට පස්සේ අරමුණ ගෙවන් කීගෙන යනකොට Taman මෙතෙන්ට නීවරණ නැති කිරීමට උදව් කළා වූ මේ අරමුණම අස්පනා අපිට ගෙවි යනකොට මේ භාවනාවට දැන් යන්න හදන්නේ රූපේ ඉඳලා අරූපෙටයි. නැත්නම් භෞතික විද්‍යාවෙන් කියනනම් මැටර් එකේ ඉඳලා ඩාර්ක් මැටර් එකටයි ඩාර්ක් එනර්ජි වලටයි. ඒ නිසා දැන් භෞතික විද්‍යාව දන්නවා මුළු ලෝකයේ කියන පරිණාප පරිමාව තුල මැටර් එමෙතන ද්‍රව්‍ය කියලා තියෙන 104යි. ඊට 126ක් ඩාර්ක් මැටර් 70ක් ඩාර්ක් එනර්ජි ලෝකේ දකින්නයි කියලා අපි දකින්නේ 104යි. බුදුජානක වහන්සේ මුළු එකම දැකලා කතා කරා. ඒ නිසා අපි මේ ලෝකේ දැක්කයි කියලා හුඟක් ඇවිදලා තියෙනවායි කියලා රස විඳලායි තියෙනවා කිව්වට මේ 104නේ පෙන්කෙලින්නේ. අවදද අපි යන්නේ ඒ අර නොපෙනෙන පැත්තට. ඒක গুপ্ত දෙයක් ගුඩ දෙයක් නෙමෙයි මේක මේ ප්‍රතිපදාවෙන් බහින්නේ. මෙසර් පස්සේ තමයි තේරෙනවා ඒ අරමුණ ගෙවම් කරගෙන කරගෙන යනකොට ඒකට සාදර වෙන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව මේ මැරෙනව නෙවෙයි ඇත්තටම ජීවිතයයි මේ ලබන්නේ ඇත්තටම මේ බුද්ධ ආධුත්වනාචල ගිය පාරේ මම යන්නේ කියලා එකම කෙනෙකුටවත් ඒකේ ඍජු මාවතේ යන්න බෑ. මේ විදර්ශනාව පක්ලේශ නිසා. ආලෝකයක් වෙනොත් එතන නතර වෙනවා. අන්ධකාරයක් වෙනොත් එතන නතර වෙනවා. වෙන හැමදේම අපිට කුතුහලයේ දනවනවා, ශක දනවනවා. ඉතින් හරියට කමටහන් සුද්ධ කරගන්න. සිද්දල කියන්න ඕනේ ඔය පේන මොනම දෙයකටත් එපා. ඔය ගෙවන් කිරීගෙන තියෙන එකන් ගෙවන් වෙන, ක්ෂය වෙන, වැය වෙන, නිරුද්ධ වෙන අරමුණ දිහා සම්පූර්ණ බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ. ඔය කොච්චර අරමුණ ගෙවුනත් මේ සිල්ලි කැඩෙන්නේ නැහැ. ඔය කොච්චර අරමුණ ගෙවුනත් මේ සතස්. සද්ධාව කැඩෙන්නේ නැහැ. සතිය කඩා ගන්න එපා. එදාට ඒ යෝගාවචරයට කියලා දෙන්න පුළුවන් සති જાති දෙකක් තියෙනවා. අරමුණක් ආශ්‍රය කරගෙන ගන්න ආරම්මන සතිය සහ අරමුණක් සම්පූර්ණයෙන් ගෙවිලා ගිහිල්ලා තියෙන නිරා අනාරම්මන සතිය කියලා එකක්. කවදාකවත් ඒක ආධුනිකට හිතන්නවත් බෑ. හරියට කියනවා මේ පොළවේ හිටපු මිනිස්සයා නිකන් අහසේ හිටියා වගේ. එයා දරනවා. අරමුණක් නැහැ. මේක තවදුරටත් කරනකොට ආරම්මන සමාධිය සහ නිරාමන අනාරම්මන සමාධිය කියලා අනිමිත්ත සමාධියකට යනවා. ඒක කරන්න පුදුමාකාර ඖෂධයක් මානසික ශක්තියක් ඕනේ. ඒක ඉන්ද්‍රජාලයක් වගේ. මොනම අරමුණක්වත් පේන්න නැහැ. හැබැයි හිත සම්පූර්ණ ඉන්ද්‍රකීලයක් පිටුවා වගේ පිටලා තියෙනවා. මොකද එයා දන්නවා ආපු පාර. මෙතනදී ඒකට අනුග්‍රහ කරන්න කොච්චර අමාරුද කියනවා නම් අබුද්ධෝත්පාද කාලෙක කාටවත් නිවන් දකින්න බෑ. බුදු කෙනෙක් ඉඳලා මේක කියලා දෙන්න. කොහොම වෙනවා? බය වෙන්න එපා. සද්ධාව කඩා ගන්න එපා. සීල කඩා ගන්න එපා. කැඩෙන්නේ නැහැ. බය වෙන්නේ නැවතන් සතියත් කැඩෙන්නේ නැහැ. පුළුවන් නම් ඔය කියන දඬ ඔය මම අල්ලගත්ත අරමුණම ගිවන් වෙනකම් බලන්න ගියාම සම්මත යෝගාවචරයට අරමුණ ගෙවීම ඉවසන්න බෑ. මෙතෙන් ගොඩ වෙන්න උදව් කරපු අරමුණනේ. එහාට අල්ලගන්න බැරි නිසා සමත යෝගාතර බල්ල වලිග වටේ කරකිනවා. ඔය ඒ කර කර කිනවා. විපස්සනා යෝගාවචරය Tamanට මෙතෙන්ට උදව් එන්න උදව් කරව හැරමිටියට පහින් ගහලා. ඒක ගෙවෙන්න ඇරලා එයා යන්න හදනවා නොදන්න ලෝකෙකට. ඒ නිසා මෙතෙන්ට මෙතෙක් වෙනකන් Tamanට උදව් කරපු අරමුණේම අර පාත්‍රයේ අනිත්‍ය බලනවා වගේ දුක බලනවා වගේ අනාත්ම බලනවා වගේ පේන හිදුරු තුන මේකත් වෙනස් වෙන සුළුයි කියන බැලීම ඒක අමානුෂිකයි. අර්කයට කොහොමනක්වත් ගැලපෙන්නේ නැහැ. බුදු කෙනෙක් හිටියේ නැත්නම් කවදාකවත් කෙනෙකුට මෙහිමයි බලන්න ඕන කියන එක තේරෙන්නේ නැහැ කියනවා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා ද්වේමේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්ත යෝනිසමංජකාය. මෙතෙන්ද ගිය කෙනාට සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් ආසන්න කාරණා දෙකක් බුදුනුවරට වැටෙනවා එකක් අනුන් කින්දේ ආවා මේ මේ කට්ටේ පැනපු ආර්යයන් වහන්සේ කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකෙක් හෝ බුදුහාමුදුරු කෙනෙක් ඇහුවේ නැතුව කොච්චර හිතුවත් Tamange හිතට මේ උත්තරේ ඉන්නේ නැහැ. අහන්නම ඕනේ නිසා අපිට ශ්‍රාවකයෝ කියලා කියන්නේ. බුදුහාමුදුරු කෙනෙක් අහනවා. දෙක ඇහුවට වතුර වක්කනවා කලේ මුණින් නමල තිබ්බොත් වතුර යන්නේ නැහැ නේ. යෝනිසෝමනසිකාරයේ තියෙනවා. අහන කෙනා නුවණින් අහන්නවා. එතකොට යාට තේරෙනවා මේ සමතේ ඇති කරගන්න ගත්ත මේ අරමුණම ක්ෂය වී යනවා දැකීම වැහි වී යනවා දැකීම නිරුද්ධ වී දැකීම භාවනාවේ දියුණුවක් මිස බංකොලොත් භාවයක්වත් සද්ධාව නැතිකමක්වත් සතිය නැතිකමක්වත් සීලෙන් නැතිකමක්වත් නෙවෙයි ලෑස්ති වෙලා ගිය එක නම් සතුට වෙනවා. ආශරදී නැති එක නයි ශාත බඳගෙන නඬනවා අයියෝ මට ආනපානේ හරියන්නේ අරමුණ පේන්නෙත් නැහැ අල්ලන්නත් බෑ මුළුමැදක බලන්නත් බෑ කියලා අරමුණ නැහැ කියලා අඬනවා. ඔත් අරමුණ මතු කරගෙන අරමුණ ගෙවම් කරන එක තමයි බුදුහාමුදුරගේ ප්‍රතිපත්තිය කියලා දන්නවනේ. ගෙවම් වෙච්ච හෝ ගෙවම් වෙමින් පවතින හෝ අරමුණ දැකලා මේක හරියටියට තේරුම් ගැනීමට අපි කියන ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. අපි කියනවා විමසුන්න ඕන කියලා. එහෙම නැත්නම් මීමන්තා බුද්ධිය කියලා. ඒක මේ ලෝක විශ්යන කිසිම එකක නැහැ. මේ ලෞකික විශ්යන්ගේ කිසිම තැනක ඒක නැහැ. Tamanට උදව් කරපේකන බදාගෙන ස්ථාවර කරන එකයි ලෞකික විෂයන් කියන්නේ. මේකෙදී කියනවා මේ Tamanට එතෙන්ට ගොඩ වෙන්න උදව් කරපු එකම අත්හැරීමේ දක්ෂකම. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා නම් ඍටිපණීම ඉගෙන ගන්න කෙනා තමන්ගේ ඉහළටම කෙලවරට යන්න උදව් වෙච්ච ඍට විසිකරුවේ නැත්නම් උඩදිම එහා පැත්තට පණින්න බෑ. උඩටම යනකම් රිට පාවිච්චි කළා රිට විසිකිරීමෙන් තමයි ගැම්ම අරගෙන එහා පැත්තට පයින්නේ. ඉතින් ඒක රිටට කරන අවගුණයක් කෘතඥ සැලකීමක් නොවන්නේ නෝ. ඒක තමයි රිට වැඩිම කියන්නේ. ඒ නිසා බුද්ධ ආගමේදී මේ කවුරු පිළිගත්තත් නැතත් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඔබට ඒකට යන්නම් ධර්මයේ අතාරින්න වෙනවා. ධම්මෝ පිවෝබික විපහතබ්බ පගේව ධම්මෝ. මේ ආසාවෙන් දැස් කරන මේ ධර්මයත් අතහැරියේ නැත්තම් නිවනට යන්න බෑ අධර්මයේ ගැන කුමන කතාවද කියලා. බෞද්ධයට වෙලා තියෙන්නේ මේක අල්ලගෙන අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ. කන්නේත් නැහැ, කණේ කාට දෙන්නෙත් නැහැ. මේ ධර්මයේ තියෙන වැඩ ගන්න මිස පිටි වෙනගෙන ලේබල් ගහගෙන පච්ච කොටාගෙන අදක්කම් බඳින්න නෙවෙයි. ඉතින් ඒක කිව්වත් බලියෝ. නම හොඳ වෙලාවට බුදුජානනාන්දේ ඒ කුල්ලූපම සූත්‍රය දේශනා කරලා තියෙනවා. එහාට යන්න පහුර වැඩ ගත්තට පස්සේ පහුර කරේ තියාන යන තරම් තකතිර වෙන්න බෑ මිනිස්සු ඕක එක්ක වතුර පහ කරලා බලය නැත්තම් ගොඩ දාලා බලයන් මොඩු විමිට ගියාට පස්සේ මොකටද පහුර අද බෞද්ධයන් බෑනේ Taman දන්න ධර්මය අතහරින්න වෙයි කියලා හිතන්නේ ඉතින් අපි ධර්මයට දාස වෙන්න ගන්නවා බුදුන්ස කොච්චර සෙල්ලක්කාරද බලන්න මේ ප්‍රඥා ශික්ෂාවේදී ඒ කොට වෙන්න උදව් කරපු ඒ ධර්මයක් විෂිකිරුවේ නැත්තම් ඒක අටුවචාන් වංශල සඳහන් කරන්නේ මේ විදිහටයි යම් විදිහකට මිනිස්සෙකුට රාජභයක් ඇති වෙනවා රජුරවන්ට වැරදි චෝදනාවක් ගිහිල්ලා මේ මිනිස්සයා රාජවිරෝධී කරලා රජුරෝ මියාව ඉසක සාදාන තීන්දුව කරනවා මිනිසෙන්ට ආරංචි වෙනවා අහිංසකයට රජුරෝ මාව ඉදියන්ට එන්නේ දඟ ගෙයිලා අන්න මම මරනවා ඒ නිසා මම යන්න ඕනේ මේ රාජ්‍යයෙන් පිටවලයි අනික් රාජ්‍යයට ඒ රාජ්‍ය නීති වෙනස් ඉතින් මෙයා දුවනවා. දුවනකොට රාජපුරුෂයෝ පිටිපස්සෙන් එළවන අශ්වය පිටිනගලා. ඉතින් මෙයා දන්නවා පුදුමාකාර වේගයෙන් දුවනකොට විශාල ගඟක් හම්බෙනවා. මිනිහට පීනන්න දන්නේ නැහැ. අනිත් ගඟේ කිඹුලෝ ඉන්න පුළුවන්. මිනිමවරු ඉන්න පුළුවන්. එයා කල්පනා කරනවා දුවගෙන එන ගමන් මෙයා වැඩ පීනන්න දන්නෙත් නැහැ. බහගෙන යන්නත් බෑ. ඒකෝට එහා පැත්තෙන් ආපු ගහක එල්ලිච්ච වැලක් පේනවා මෙයා. මෙයා ආපු ගැම්මට ජානර වැලට පයින්නවා තාසම් පයින්නවා. එතකොට මොකද වෙන්නේ? වැල පැද්දිලා. ගංගේ එහා පැත්තට යනවා. එහා කෙළවරට ගිය වෙලාවේ වැල අතහැරියේ නැත්තම් මොකද වෙන්නේ? ආපහු මේකට ගෙනත් දානවා ඒ වැලෙම. අටුවචාන් වංශ කරනවා එහා කෙළවරට ගියාට පස්සේ ගංගේ කෙළවරටත් නෙමෙයි වැටෙන්නේ. තාමත් ගංගේ සෑහෙන වතුර තියෙන දැනකට. ඊට පස්සේ ධම්මිගලේ වැත්තට යනවා. අනේ මෙච්චර ආසාවෙන් මට ගොඩට වෙන්ච් වෙච්ච ඇත අනේ ෂිප ගන්න ඕනේ කියලා අන්තිම වෙලාවේ පොඩ්ඩක් හිටියොත් මොකද වෙන්නේ? එහෙම නැත්තම් මේක මට අතාරින්න වෙනවයි කියලා පණින වෙලාවේ සෑහලුවට ඇල්ලුවොත් මොකද වෙන්නේ? අය දෙන්න එපා පුඩක්. අල්ලන්න ඕනේ මොකද්ද ඇල්ලුවා. හැබැයි හොඳට මතක තියාගන්න සුඛ නම් විදිහට අල්ලපන්. එහා කෙලවරට ගියාට පස්සේ අතාරින්න ඕනේ. මේ උපමා වලින් පේන්න තියෙනවා අපි දන්න කිසිම විශේෂක කවදාකවත් අපිට මේ උදව් කරපේක පන්නලා යන ගතියක්, ඉක්මවලා යන ගතියක්, සංසාරේ ඉක්මවන ගතියක් නැහෙනේ. අපිට උදව් කරපේ හැපේ කාම විශෝකේස් එක තියාගෙන අපිට මතක් කරපු දේවල් සූනියස් ඔක්කොම් පැක් කරන සාහිතික ටික පිටිය වටේ ගහගෙන ඕක ඔය ගෙවලෙක් වගේ ඔතනමයි මැරෙන්නේ ඕකමයි උපදින්නේ. ඒ ජීවිතයක වට කරන තියෙන උගේ ලෝකෙනේ. විරේත බෙරේත ලෝකයක් හදාගන්න. කොට කකටු ලෝකයක් හදාගන්න. කරපත කරපතු ලෝකයක් හරි ඒක කරකිනවා. මේක මෙතෙන්ට එන්න උදව් කරාට මෙතනින් එහාට යනකොට උදේ පාන්දර විසිකරන කෙල ටිකක් වගේ තුක් කාලේ එළියට දානකට බුදුහාමුදුරෝ කියන්නේ හැදෙන උරගයා හැදෙන්න හැදෙන්න හැව හලන්න ඕනේ. මේ හැව කිනක් තියාගෙන මේ මගේ උපාධි කෝට්ටේ කියලා ආයේ කරේ දාගෙන කියොත් එහෙම කොහොමද හිටින්නේ උරගේ? කවදාකවත් උරගයා හැවිච්ච හැලිච්ච ගැලවිච්ච හැවට ප්‍රේම කරන්නේ. ਉਹ කොහෙන් හරි ඉල්ලලා හැප්පිලා හැවිසි කරනවා. මිනිස්යාට උරගියෙකුට තරම්වත් දැනුම නැහැ. ඒකයි තමන් කරපු දැනුම ආභරණයක් කළ සලකනකොට මාර්යා හොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනා වෙනවා. අනේ මේවත් අමනයෝ. මේ පුංචි ටිකට මෙච්චර අඳුර පාගන පෙනුපොප්ප ගන්න නටනවා. බුදුහාමුදුර මොනවා කියන්නද ඒකට? මෙච්චර විශාල දැනුම් සම්භාරයක් ලැබුව මෙච්චර තරුණජතා කියලා බුදුහාමුදුරුවෝ මොනවා කියන්නද කියලා. ඒක නිසා උත්තර මතක තියාගන්න අපි සංසාරයෙන් බැඳෙන්නේ අපි හොඳ ටික නිසා. අපි හම්බ කරපු ටික නිසා. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. භවරෝගය සද්දනා රූපෙට මත්‍රි. ඇයිද ප්‍රේම කලේ. කෝ සැපතාමි සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ කියලා තම්බි කියන්නේ. මෙච්චර භව රෝගයේ සතන මේ රූපෙට මත් වෙලා අපි නටන නැතිල්ල අපිට මේ භව රෝගයේ හදන තණ්හා මේ රූපේ තණ්හා මාන දිට්ඨියෝ රාග ද්වේෂ මොහ දකින්න බෑ මොකද අපිට ඒක පේන්නේ අයිසිතාවු කේක් එකක් වගේ ඉතින් කොහෙද ඔක හැඩ වැඩ දාලා ගන්න කේක් එක විසි කරන්න බෑනේ. බුදුජානක අපට දෙන්නේ මොන වාගේ අභ්‍යාසයක්ද කියලා හිතන්න. බුදුහාමි අපට දෙන්නේ අපේ හිතට හිතා ගන්න බැරි අත්දැකීමක්, හිතා ගන්න බැරි අභියෝගයක්. හැබැයි 100%ක්ම අත දාලා අල්ලගෙන දෙන්නේ බුදුහාමුදුරුවෝ. අපිව සම්පූර්ණ අරස කරලා කියනවා පුළුවන් නම් කරපන් කියලා. කරපු කිසි කෙනෙක් මේක ප්‍රතිෂේධනය කරලා නැහැ, නිෂේධනය කරලා නැහැ, නෑ බෑ කියන්න බෑ. කරන්නේ නැතික වෙන කතාවක්. ඒක නිසා බුද්ධ දේශනාව අවුරුදු 2600ක් පරණ උනායි කියලා පිළුණු වෙලා නැහැ. කහ කෑල්ල දෙකට ගැඩුවා වගේ අද තියෙනවා. ඒක මොන ආශ්චර්යයක්ද කියලා හිතන්න. ඕනෙම ලෝකික සත්‍යයක් තියෙන අවුරුදු 100යි. ඕනෙම සත්‍යයක් ලෝකේ පවතින අවුරුදු 100යි. මේක 2600ක් පැවතිලා අපකරා පැමිණීම මොන විදි ආශ්චර්යයක්ද කියලා හිතන්න. මේක ගේනකම් මේ પરම්පරාව ආචාර්ය પરම්පරාව මුන්න තරම් වෙහෙසක් කරා අපහසුතාවයක් කරා ගෙනත් තියනවාද? එතකොට අපිට හිතෙනවා අපිට මේ ලැබිලා තියෙන දේ ඇත්තටම අපි කරපු පෙරපිනක ආනිසංස අවස්ථාවක්. මේ අපි දැන් මිනිස්සෙක් කියලා තිනවා අංගපතංග ලැබිලා තිනවා බුද්ධෝත්පාද කාල ලැබිලා තිනවා සද්ධර්මය ඇහෙනවා සත්පුරුෂෝ ඉන්නවා මේක මේ අපි තටමපේ ගන්න අපිට ලැබිච්ච ආරම්භක ශේෂයක් මේක පාවිච්චි නොකර ආයෙත් මැරෙන්න උනොත් තිරසනෙක් වගේ හිතනවා දීගාවාත්මත් අපිට මේ වගේ එකතු වෙලා බනහන්න වෙලාවක් හම්බ වෙන්නේ වෙන්න ඉඩ තියෙනවා. නිකමට හරි ගිහිල්ලා බැල්ලියක වැඩේ ඉපදුනවා. කොහොම හිටියද කක්කා කයිද කොච්චර ආසාවෙන් ඉදාට. මිනිස්සු කක්කා කරන දේක් දැකපුවාම ආදාවෙන් ගිහිල්ලා මුරුකු ගන්නවා ඒ කනවා දැකලා තියෙනවද? එන්න කියලා චිප් බල්ලා ඔය වැඩේ ගන්න බෑ කියලා දැන් නම් කියනවා බැල්ලියගේ වැඩේ ඉපදුනා නම් ඒක තමයි රසමසවුල වෙන්නේ. කබරේක් වුණා නම් අර කරපොත් දෙන්නේ කුණුවලක කකා ඉන්නකොට ඒත් මේ මහත්තයෙක් මට කියන්නේ ඒක කරපොත් එක් කියනවලු මචං ඔබ දන්නේ මං ආපු ගෙදර අලුතෙන් හදනවා පැන්ට්‍රි එකක් මාබල් දාලා ක්ලීන් වට මොනවත් නැහැ මැස්සිකට යන්න බෑ කියලා. අර කරපොත්ත කිව්වලු යකෝ මේ කන බොන තැන් වල කැත කතා කතා කරන්න බෑ කිව්වලු. කරපොත්තට ක්ලීන් තිබුණොත් වැඩේ කරන්න බෑ. උඩි ජරාව තියෙන්න ඕන. අපි අද ඉන්න මේ අගයන් ආඩම්බරයන් හිතෙනවද වයසට යනකොට තියෙයි කියලා. එතනද මැරලා ඉපදුනොත් තියෙයි කියලා. ඒ නිසා මේ හම්බ වෙච්ච වෙලාවේ කලදුතු කල වැරදි බලයිගන් කියලා වැඩේ කරගන්න බැරි වුණොත් අපිට දෙයියන්න බනින්න බෑ අම්මට බනින්න බෑ තාත්තට බනින්න බෑ ආණ්ඩුවට බනින්න බෑ බැන්නට වැඩක් නැහැ. අපිට මේ හම්බෙච්ච අවස්ථාව නිසා බුදුසසුන් කියනවා තිබ්බ ඡන්தோමි භවිස්සති මට තීක්ෂණ ඡන්දයක් වේවා මේ ප්‍රඥා ශික්ෂාවට ප්‍රඥාව කියන්නේ ශ්‍රද්ධාවේ අනිත් පැත්ත දැන් කියනවා ප්‍රඥාව ඇති කිරීමට වැඩි ශ්‍රද්ධාවක් පහළ කරනවා ඒ කියන්නේ ප්‍රඥාවේ දරුවෙක් වශයෙන් ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න යාට ශ්‍රද්ධාවක් පහළ වෙනවා මේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙමෙයි ඔකප්පන සද්ධාව නෙවෙයි ඒකට කියන අධිකම සද්ධාව කියලා. ඒක බුදුන් ණයිති වැඩක්. ඒක ආර්ය ලෝකයට අයිති වැඩක්. ආර්ය ලෝකයට අයිති භාෂාවක්. ඉතින් අපි මේ ගත කරන මේ අත්‍යන්ත ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැහැ. අපිට මේකට යන්න. හැබැයි මේකේ ඉන්න ගමන් අනිත් තිරසන්න වගේ જાතිය බෝ කරන්නයි, බඩකට පුරවන්නයි, ලාභ සත්කාර සම්මාන සිලුවට ඇදෙන එක හොඳයි කියනවා දේශපාලනඥයා. හොඳයි කියනවා ආර්ථික විශේෂඥයා. හොඳයි කියන සමාජ විද්‍යාඥයා. නමුත් ඒක එක්කක් දැකලා නෙමෙයි කතා කරන්නේ. බුද්ධජනනාංශගේ ආර්ථිකය ඊට වඩා උඟක් වෙනස්. ඒක නිසා භයානකදී ඕගොල්ලන්ට කරන්න බැරි මන් දකින උගුරන් නිවන් දකින කොටත් පවුල පිටින් යන්න ඕන වගේ ආසාවක් තියෙනවා. <laughs> ඉතින් යයි. මේ මහත්යටත් මහත්යත් අඬ ගන්න යන්න බැරිද කියලා නිවන් දකින්න යන්න ගියවනවා. දැන් අහලා තියෙනවද ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි? මේ අලියාගේ වලිගේ හෙල්ලිලා. කිසිම කරදරයක් තිබුණේ නැහැ ගම මාගෙට කියපු දවසේ මොකද උනේ? අපි අල්ලපු දෙයට මෙහෙම එකක් තියෙනවා. අපේ මහත්තයා දිවි ලෝකේ ගිහිල්ලා ඉලා තිනවා. අද මට chance එකක් තියෙනවා. අයියෝ මේ අයෙම කරන්න බෑ. මටත් එන්න කියන්න කියනවා. එයා ගිහිල්ලා මහත්තයාට කියනවා මේ කාටවත් කියන්න එපා. එහම පොඩි chance එකක් තියෙන ඉමි යෝධියේ මහත් වෙනවා. කාටවත් කියන්න එපා කියලා ඕනෙකුට කියන්න ඊට වැඩිය රොයිටර් වාර්තාවක් නැහැ ලෝකේ. ඕන හරි මොන හරි කාට හරි ප්‍රසිද්ධ කරන්න ඕන නම් කනට කරලා කියන්නේ මේ කාටවත් කියන්න එපා. කියලා මෙහෙම කරනකොට යනවා. අපි බැච් එකේ ගියා කිච්චරි කියලා එක්කනේ. කිච්චරිට කිව්වනම් පෝස්ටර් ගැහුවා වගේ. මචස්ටි කාටවත් කියන්න බෑ. කියලා කියනවා. කියෙ විනාඩි යනකොට පහකාර යනවා. මේ අපිට මේ සත්‍ය ගන්න බැරි මේ බහුවචනෙන් කතා කරන්න හදන. මෙතෙන් දෙනකොට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තනි මිනිහ. තනි අලියා. එනිසා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. අං තින සත්තු අතර කංග වේනට විතරයි තනි අඟ තියෙන්නේ. උත්‍රාංශී කියනවා යෝගාවචරයට භික්ෂුවට තනි අඟ වේනගේ තනි අඟ වගේ හැසිරියන් කියලා. අපිට ඒක ලොකු කරදරයක්. අපිට ඒක දඬුවමක්. ඒ නිසා අපිට පීනන කොටත් අපි හිතනවා කරටක් දාගෙන පීනන්න පුළුවන් වෙයි කියලා. කම්බේ යන කොටත් අපි හිතනවා නෝනට මහත්යත් එක්ක යන්න පුළුවන් කියලා. කම්බේ යනකොට දෙන්නේ යන්න බෑ. Tamante විශ්වාසයේ මදි නිසායි අපිට මේ සෙනඟක් ඕන වෙලා තියෙන්නේ. විශ්වාසය දෙන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවේ. ඒක දුන්නට පස්සේ එයා මාතංගණන් හස්ති රාජා වගේ කංග වේනා වගේ ඕනි තැනක තනිව ඇචරෙනවා. අපිට මේක දෙන්න පුළුවන් ඒත් අපේ ධර්මන්න. දැහැවැද්දක් විදියට. ඒ විශ්වාසය. අපි දෙන්නේ මොනවද? බැංකු ගිණුමක් දාලා දෙනවා. ඉන්ෂුරන්ස් එකක් දාලා දෙනවා. හම්බ කරලා තියෙන මොනවා හරි විනාසයි. මොකද උගේ කුසලතා මතුවේ නැහැ. ඊට පස්සේ අර තැන දී කාලා බොබ්බඩේ කරේ ඔය ඉඳලා මැරලා යනවා. ඔගොල්ලෝ අහලා තියෙනද ඕනේ වලව්වක්. පරම්පරා හතේ විනාශ වෙනවා කියන්නේ. පළවෙනි තුන වැඩෙනවා. ඊට පස්සේ අනිත් ඒවා ජොලි දාන්න පටන් ගත්තාම වලව්ව නට්ටම් වෙනවා ඊගා පරපරදී ඉවරයි වලව්ව ඉවරයි. ඒක නිසා අපි දෙන්න ඕනේ බුදුබණ. දීලා යාට ආත්ම විශ්වාසය දෙන්න ඕන කුසලතාවය දෙන්න ඕන ඔබ වවාගෙන කාපා. මේක අපේ પરම්පරාව සහ ගහන විදියට අපේ දරුවෝ අපි කුසලතාව වලින් අයින් කරලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා ඒක අපිට කරේ නෑ. අපේ අම්මලා තාත්තට අපේ සීල මුත්තලා ඒක කරේ නෑ. හොඳලා කිව්වා වවාගෙන කාපල්ලා කියලා. අපි විතරක් උන්න හම්බ කරලා දෙන්න හදනවා. ඒකට නියු බුබ්බඩේ වෙනවා. කම්මැලිය වෙනවා. උන් මේ white collar jobs හොය හොය ඇවිදිනවා. උන්න පොළොවත් එක්ක ඉඳලා වැඩ කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න එක හරි බය අමාරුයි. මම දන්නවා. ඊටදී උගාවක් අමාරු දෙය තමයි ඒක ප්‍රියමනාප කෙනෙකුට දෙන එක. කාටරි කියලා දෙන එක. මොකද අපි දෙන්න හදන්නේ ප්‍රියමනාප කෙනාට ලාභ සත්කාර සම්මාන සිලෝක. ඒක මාර පාශයක්. ඒක බුදුහන් කියන්නේ ආසවට්ටහනිය ධර්ම කියලා. යන්න දෙනවා නම් එයාට මේ කියලා දෙන්න ඒක නිසා ඒක ඇහෙනකොට එච්චර ප්‍රියමනාප නෑ කනට. මොකද අපිට පෞරුෂත්වය වඩන්නේ නෑ, මාන්නි වඩන්නේ නෑ, තෘෂ්ණාව වඩන්නේ නෑ. නමුත් කේතුවොත් අනිත් පැත්තට ගියාට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා කාට හරි සත්‍ය අවබෝධ වුණොත් එයාට ඒක නොකිය ඉන්න බෑ කියලා. කොහොම හරි තව එක්කිනෙකුට හරි මැරෙන්න ඉස්සෙල්ලා ඒක දෙන්න අර දරුගබක් හඩගත්තට පස්සේ ප්‍රසූත නොකර ඉන්න බෑනේ. අනිවාර්යයෙන්ම තටමලා හරි විලිවිතලා හරි ප්‍රසූත කරන්න ඕනේ වගේ තියෙන එක. ඒ නිසා අපිත් අවබෝධ කරගන්න ඕනේ. ඒක විශාල කෘත්‍යයක් මම මේ පුංචි කළ කතා කරන්නේ. ඉතින් වල මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව ඊගාවෙකනට දෙන්න නැත්තම් අපි මේ වෙනද ව්‍යාපාරක බඩු විකුණන එක නෙමෙයි අනික් කෙනාට තමන්ගේ හිත බලා ගන්න අවස්ථාවක් දුන්නේ නැත්නම් මේ 2600ක් ආපු මේ මහා ප්‍රවාහය අපේ પરම්පරාව ඉවර වෙනවනේ. ඒක වෙන්න දෙන්න එපා. සංස කියනවා නිමෙ પરම්පරාවට යන්න දෙන්න එපා. ඒ නිසා අපි මොන මට්ටමක හිටියත් Tamange අවබෝධය ලබනවා වගේම අපිට පුළුවන් ප්‍රමාණයෙන් විත පැමිණෙන සත්‍යයට කැමැති ඇත්ත ඇති දකින්න ගන්න කෙනාට ශක්ති ප්‍රමාණයෙන් කියනවා මේ මේ පුරාජේරුවක් නෙවෙයි අන්ධහැර බෑමක් නෙවෙයි මේ අසහනෙ නැති කරන හැටි මේ ආතතිය නැති කරන මේ හොඳට අහුවෙන දේ අන්න ඒක දුන්නා නම් උඩ බුද්ධහම කිව්වත් එකයි වෙන නමක් කිව්වත් එකයි වෙන්න ඕන දේ වෙනවා එදා සියලු දිනාට මේ ධර්ම දේශනා මාලාව නිසා තමන් කරගෙන යන වැඩ ඊටාම ධෛර්යයෙන් කරගෙන යන්නත් ඒ වගේම අපි වෙන දේශයක වෙන තැනක හිටියා අපේ මේ ජීවන රටාව හරහා අපි ගත කරන සම්මා ආජීවය හරහා අනික් අයට අපේ ආදර්ශය නිහඬ බණක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම දේශනාව මෙතෙන් නැත කරමු සියලු දෙනාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොඩියම්ද මොකද කියන්නේ? පින්ගන බෝදන් කිරීම කරමු. ආකාසත්තා සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුපත්විත්වා සුපත් අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු